ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වන්නේ අපි අපේ නිසන්වනේ පැත්තෙන් 175 වෙනි භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ සම්මත වාසයෙන් 2018 පෙබරවාරි මාස 23 වෙනිදා අපි දැන් ඉලඹලා තියෙන දවසේ ධර්ම දේශනා වාරය සඳහා ධර්ම දේශනා පැය සඳහා සිළුම් දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පාත්තුමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ නව ධම්මා භාවේ තබ්බා නව පාරිසුද්ධි පධානියංගං තීති අවචරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භාවනා වැඩමුළුවකට මුළු දීලා නීමාසික භාවනා මළුලක වැඩමුළුවකදී ඉන්න අවස්ථාවක්. ඉතින් මේක අපේ ජීවිතවල ඉතාමත්ම කලාතුරකින් හම්බෙන අවස්ථාවක් කාගේ පැත්තෙන් බැලුවත්. ඒ නිසා අපි අපේ යුතුයකමක් තියෙනවා සාමූහික ඒ වගේම පෞද්ගලිකව මේක උපරිම ප්‍රයෝජන ලබා ගන්න. එහෙම නැත්නම් අපිට මේ අවස්ථාව හිතා ගන්න බෑ නැවත නැවතත් ලැබෙයිද කියලා. ඒ නිසා ඒකට සාමූහික වශයෙන් කරන අනුග්‍රහය තමයි අපි මේ ඔක්කොමලා සීලයක පිළිහිටලා ඔක්කොටම මේ වැඩමුළු පිළිබඳ විවස්ථාවක් හදලා දීලා පොදු කමටහනක් දීලා ඒ කාලසටහනක් හදලා දීලා පහසුකම් ටික සලසන එක. ඊට පස්සේ එක එක්කෙනෙක් තම තමන් වශයෙන් උත් පොදුවෙත් කළ යුතු අනුග්‍රහ ටිකකුත් තියෙනවා. මෙතන මේක අමාරුම උපයා ගත්තට උපයා ගත්ත පමණින් මේක ප්‍රතිඵල ලැබෙන්නේ නැති නිසා. අපි ඒ සඳහා කළ යුතු ක්‍රියාකාරකම ගැතෙන වට බුදුරජාණන් වහන්සේ අනුග්‍රහ කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. නැත්තම් සැපයලවන කරුණු කියලා. සප්පාය කරුණු. අන්නේ සප්පාය කරුණු ගැන කතා කරනකොට සර්වචනාංශයේ තමන් වහන්සේගේ ඒ සාරා සංකේ කල්පලක්ෂයක් පුරා මේ සත්‍ය නම් කිම කුසලේ නම් කිම කියන පරිශ්‍රණය කෙරුවට පස්සේ උන්වහන්සේට තේරුණා අවබෝධ කරාට පස්සේ අපි ගොඩාක් වටවලල්ලේ ගිහිල්ලා තමයි මෙතෙට එන්නේ කියලා. ඒක ඉතින් කාගෙත් හැටි ඒ නිසා මේක ගැඹුරු. ඉතින් මේ ගැඹීරත්වය අරසා කරගෙන ඒ වටවලල්ල යෑම අඩුකරනද ਸਰවචනාංශේ තමන් වහන්සේගේ කටයුතු සම්පින්ඩණය කරලා කරුණු පහකට ගොනු කරලා අනුග්‍රහ පහකට ගොඩු කරලා දේශනා කරපු සූත්‍රයක් අංගුත්තර පංචක නිපාතේ සඳහන් වෙනවා මේ අනුග්‍රහිත සූත්‍රය කියලා. ඉතින් අනුග්‍රහිත සූත්‍රයේ සඳහන් වෙන්නේ පංචෛ භික්කවේ අනුග්‍රහිතා සම්මාදිට්ඨි චේතෝපල විමුක්ත්‍යාච චේතෝපල විමුක්ති සමාපත්‍යාච. පඤ්ඤාපල විමුක්තිය ආච පඤ්ඤාපල විමුක්ති සමාපත්තිය ච හෝති කියලා. මහන්නේ මේ පස් ආකාරයකින් අනුග්‍රහ කරන ලද අපගේ මේ සම්මා දිට්ඨිය එක්ක චේතෝපලේ හෝ චේතෝල විමුක්තිය ලබලා දෙයි. නැත්නම් ප්‍රඥාපල විමුක්තිය හෝ ප්‍රඥාපල විමුක්තිය ලබලා දෙයි. එහෙම නැත්නම් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි මෙතෙන්ට එනකන් ඊටාම දුෂ්කර ගමනක් ජයග්‍රාහී ගමනක් ඇවිල්ලා තියෙනවා. මේක ඉදිරියට යන්න නම් මේ ආකාරයෙන් අනුග්‍රහ කරන්න ඕනේ. ඉතින් අනුග්‍රහ කළ යුතු ආකාර ඇත්තට පහකට අඩු කරන්න පුළුවන් වෙන්නේ ධර්මඥතාඥානයකට විතරයි. ඒකේ තරම් අමාරු කෘත්‍යයක්. නමුත් අපි වාගේ එච්චර කරුණු කාරණා හිතේ තියාගෙන ඉන්න බැරි නිසා පහකට අඩු කරලා පෙන්නනවා. අපි ඒ පහ දේශනාවලිය මුලින් මතක් කරගන්නවා කාට කාට සංවේගයේ උපදවා ගැනීම සඳහා. පළවෙනිම සඳහන් කරන්නේ සීලානුගහිතේ. අපි හැම කෙනෙක්ම හික්මීමක් ඇති කරගන්න ඕනේ. ශීලාචාර ගතියක් ඇති කරගන්න ඕනේ. මහාත්ම ගතියක් ඇති කරගන්න ඕනේ. නිවිච්ච ගතියක් ඇති කරගන්න ඕනේ. එහෙම නැත්නම් මේ ගමන යන්න බෑ. මේ කියන ශීලානුගහිතය එහෙනම් මේ කය වචන දෙක තැම්පත් කර ගැනීම තමා විසින් තමා කරගන්නවා මිස කවුරුත් කිව්ව පළියට අරකට මේකට බයි එහෙම නැත්නම් මේක වරදණ්ඩයක් කරගෙන කරදරයක් කරගෙන කරන ගියොත් අපිට මේ හිත විමුක්ත කරන වැඩේට උදව් කරන්නේ නැහැ. ඒ නිසා Taman විහිං ඉල්ලගෙන ඒක සමාදන් වෙන්න ඕන. සමාදාය සික්ඛති සික්ඛාපදේසු. ඉතින් එහෙම් පිළිසකට විතරයි අපිට ඉස්සරහට යන්න පුළුවන්. කවුරු හරි හිතනවා නෑ නෑ ශික්ෂාපද අවශ්‍ය නෑ. අපිට හොඳ ගුරුවරයෙක් ඉන්නවනම් හොඳ කමටහනක් තියෙනවනම් එයා කනිෂණ කරපු කාමරයක් තියෙනවනම් මේ කරන්න පුළුවන් කියලා මේ ආචාර ධර්ම ටික නැතුව සමාජ ධර්ම ටික නැතුව යන්න බෑ. ඉතින් ඒක නිසා ඒක අපි මුලින්ම මතක් කරගන්නවා ਸਰවචනංශ අපට මුලින්ම මතක් කරන නිසා. කෙටියෙන් ඒකට කියනවා සීලානුග්‍රහිතය කියලා. ඊට පස්සේ තමයි අපි මේ කරන්න බලාපොරොත්තු වෙන්නේ සුතානුග්‍රහිතය. යන ගමනේදී අපි නැවත නැවත බණහන්න අපි ඔක්කොමලා අපේ අපේ ශේෂ්ත්‍රවල විශේෂඥයෝ. මේ වෙනකොට අපේ ජීවන රටාව සකස් වෙලා ඉවරයි. ඒක සකස් කරලා තියෙන අවුරුද්දක් දෙකක් තුනක් හතරක් කරලා කරන PhD එකකින් නෙවෙයි අවුරුදු 50 60 ගත කරලා කරපු ආහාරයක් කරා ඉතින් ඒ ශේෂ්ත්‍රය අපි ලොක්කෝ. නැත්තම් ලොක්කියෝ. නමුත් මේ ශේෂ්ත්‍රයේ අපි කියන මේ ප්‍රධානී අංගවල භාවයේ තබ්බ ධර්ම වල බඳ තව ඉපදිලාවත් නැහැ බාග. අපිට ඒක නිසා මෙතෙන්දී ඒ ශේෂ්ත්‍ර පිළිබඳව කරුණු අසා දැනගන්න ඕනේ අසු විරු ඥානහරා. ඉතින් අතර කියනවා බුද්ධ ආගම පැත්තෙත් මේ ඇත්තෝ හරිය දැනුව තියෙන පිරිසක් අද. අද මේ වෙනකොට ලංකාවේ ඉන්න බෞද්ධ ජනතාව ඉතාමත්ම දැනු සම්භාරයක් සහිතයි. නමුත් ඒක මේ වැඩේට යොමු වෙන විදියට එහෙම නැත්නම් දිශාගත වෙච්ච තත්යකට නැති වෙච්ච ක්‍රමයකට අරගෙන බැලුවොත් අලුතෙන් ආන්න වෙනවා. ඒ බුරුම ස්වාමීන් වහන්සේ මතක් කරනවා ඒ රටට ඔය දෙසැම්බර් ජනවාරි තියෙන වැඩමුළුවට රටවල් 60කින් 70කින් කට්ටි එනවා. ආපුවාම ඔක්කොමලා ඉතින් එන්නෙම සෑහෙන ගාණක් වියදම් කරන හැතැම් 25000 12000 ගෙවාගෙන. ඉතින් ආපුවාම මේගොල්ලෝ බොහොම ලොකුවට බලාපොරොත්තු වෙන ප්‍රතිඵල. නමුත් මතක් කරනවා ඒ ස්වාමීන් වහන්සේ ඕගොල්ලෝ ඕගොල්ලෝ රටවල් වල ඩ්‍රයිවිං ලයිසන් අරගෙන ඇති. නමුත් වෙන රටකට යන්න ලයිසන් එක ඉන්ටර්නැෂනල් කරගන්න වෙනවා. එහෙම නැත්නම් ඒ රටේ ලයිසන් එක මේ රටට බලපාන්නේ නැහැ. ආන්නේ වගේ තමයි මේ විපස්සනා ශේෂයට ඕගොල්ලෝගේ ලයිසන් තියෙනවා අලුතෙන් ඉන්ටර්නැෂනල් කරන්න වෙනවා. අන්න වගේ වැඩක් වෙනවා. අපි දන්න දැනුම නැති කරගන්න එක නැති කරගන්න එක දිශාගත කරගන්නවයි කියන එක ලේසි නෑ අපිට මේ ධර්ම දේශනාව වලිය ඉවරනකොට තේරෙයි ඔය දැනුම තිබුණ පළියට ඒක කරන්න බෑ ඒක තියෙන ප්‍රයෝජනේ සලකලා දැනුම ලබා ගන්න නම් එතන එතන අපි ඒ අවශ්‍ය දැනුම් සම්භාරයෙන් නැත්තම් මේ කතාය තුඬුව නැවත නැවත කියවලා ප්‍රතිවාප හදාගෙන පාවිච්චි කරන්න ඕනේ ඊට පස්සේ ඒ ගුණාගුණ කියලා ආයසරයක් කසායත් ඉල්ල ගන්නවා ඒකත් අම්බලා බීලා ආයෙත් කසහා ඉල්ලන්න ඕනේ. කරන කරන වෙලාවේ ගුණාගුණ කියන්න ඕනේ. එතකොට තමයි අපිට පුළුවන් ගුරු මේ වේදදුරුට අපි යොමු කරවන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව අපි gedara හිටියට කතාය බිව්වට උනේ නැත්තම් වෙන්නේ නැහැ. ඒ වගේ අර අහුම්කම් දෙනවා වගේම සූචකී කර වෙනවා වගේම සුතමේ ඥානෙ ලැබෙනවා වගේම අපේ ගුණාගුණ කීමත් මේ පහෙන් එකක්. එහෙම නැත්නම් අනුග්‍රහිත එකක්. ඒකට කියනවා සාකච්ඡානුග්‍රහිතය කියලා. තමන් භවනා කරනකොට මේ දෙන උපදේශ කනට ඇහුණාද? හිතට වැටුණාද? ක්‍රියාවත් කළාද? මොකද උනේ? අන්න ඒ ටික හරි වැදගත්. එහෙම නැතුව sannivedana වෙන්නේ නැත්නම් තපල් මාර්ග ක්‍රමයට නිවන් දක්වන්න අමාරුයි. තපල් මාර්ග ක්‍රමයට ළමයි හම්බ වෙන්නේ. ඒකට දෙන්නේ දෙදෙනෙක් යෙදিলা කටයුතු කරන්න ඕනේ. ඒ වගේ තමයි සිල් ලක්කන්නත් බෑ සැපල් මාර්ග ක්‍රමය. ඒ නිසා එක නඩකට හම්බ වෙලා කියන කියමනෙන් තමයි ඔය ගැටේ ලිහෙන්නේ. එහෙම නැතුව තමන් ගුණාගුණ ප්‍රකාශ කර ගන්න බැරි නම් ඉතින් ගොළුෙක් දැකපු හීනයක් වගේ ඉඳි. ඒ නිසා ඒකට උනන්දු කරවන්න ඕනේ. පහෙන් එකක් සාකච්ඡාට යෝගාවචරය රැස්ති කරන්න ඕනේ. යෝගාවචරයෙන් කියුනේ නැත්තම් <coughs> හෙලිුනේ නැත්තම් sannivedana උනේ නැත්තම් ඒක ගුරුවරයාගේ දෝෂයට වැටේ. කොන්දේට මතක තියාගන්න එහෙම කියන්නේ මෙතෙක් ලෝකෙ හිටපු මම දැකපු හොඳම විපස්සනා ගුරුවරයා ඒ පඬිස සයඩු. ඒගොල්ලන්ට හෙලි කරන්න බැන්නම් එනං ඒ ගුරුවරගෙන් වැඩක් නැහැ. ගුරුවරයා ක්‍රමසහවිදී හදලා මෙයාට අලුත් භාෂාවක් උගන්වනවා වගේ කියලා දීලා ඔයාට ඕන කියන බයිලා මට අහන්න ඕන කමක් නැහැ. මෙන්න මේකට කියන්නේ කියලා ඒ සංසය අපිට බගුවක් හදලා දුන්න බුරුමේ ගියාට පස්සේ. ඒ වගුව හදපු එක අපි සිංහලට දාලා දැන් හැම වැඩමුළු නායකයෙකුටම දීලා තියෙනවා. ඒ කෙනෙකුට අපි කියනවා මෙතෙන්දී ඉස්සෙල්ලා කමටහන් වார்த்தාවක් ලියන්නේ කොහොමද කියන එක කියලා දෙන්නේ කියලා. ඒක හරියට උසාවියට ඒ නීති අනුකූලව නැත්තම් නීතියට නීතිඥයෙක් ලියන තාලට නඩුකාරයට ලියුමක් දෙනවා නම් ඒක A4 paper එකේ double space දාලා ගහන්න ඕනේ පිරිසිදුව. අතන මෙතනින් කපලා කටු ගාලා දුන්නොත් නඩුකාරය විසිකොල දාන. ඒක තමයි අපිට වෙලා තියෙන්නේ මේ දෙකල්. දන්න දේ හරියට කියා ගන්න බෑ. අපි මේ වල්පල් කතා කරනවා අවශ්‍ය නේ අවශ්‍ය දේ නෑ. මදේ නෑ. කොම්බේ තියෙනවා. තැඹිලි තැඹිලි කියලා විකුණන බලනකොට කොම්බේ විතරයි තියෙන්නේ. ඇතුළ කවුද බීලා. එහෙම නැත්නම් අලියෝ ගිලපු දිවුල් ගෙඩි වාගේ. ලස්සනට තියෙනවා දිවුල් ගෙඩිය. අරගෙන බලනකොට මදේට. මේ කියවිතු දේ නෑ. ඉතින් ඒක අපි බණීදී නෙමෙයි කියලා දෙන්නේ. ධර්ම සාකච්ඡාව දෙම නැත්නම් අපට අංශුද්ධ කරන වෙලාව. මේ තුනෙන් සම්පූර්ණ වුණාට පස්සේ තමයි අපිට සමත භාවනාවක් විපස්සනා භාවනාවක් වශයෙන් එහෙම නැත්නම් කියනවා නම් ඉඳගෙන සක්මනේ හිත තැම්පත් කරන ඥානෙ වඩන භාවනාවක් කරන්න පුළුවන් වෙන්නේ සීලයක් තිබිලා සුතිය තියාගෙන එතන එතන අලුත් කරගෙන සාකච්ඡාවේදී එතන එතන ගැට ලියාගෙන ගියොත් හරියට වැවෙන මුල් පස්බුරුල් කරපු ගමන් හොඳට පොළොව පුරා පැතිරෙනවා වගේ. ඒකට අපි ගස්මුල පුරුල් කරලා පස්මුල ගහමුලට පස් දාලා අතුරු යත් ගෑමක් කරනවා පැලේ හිටවලා මුල් ඇල්ලුවාට පස්සේ. ඊට පස්සේ තමයි අර ලපටි මුල් අර පස කාගෙන ඇතුළට යන්නේ. ඉතින් අන්නේ වැඩේ කෙරෙන්න තමයි අපි ඒ සමත භාවනා කරමින් මේ වැඩේ කරගෙන යන්නේ. ඒ නිසා හැම කෙනෙක්ම මතක තියාගෙන ඉන්න ඕනේ. සාමූහික වශයෙන්ම අපි භාවනා කරන කණ්ඩායමේ සම එක එකඟ භාවයක් තියෙනවා. ඒකට සමතේ කියලා කියනවා. අපි ඔක්කොම එකවන්ව වැඩ කරන්න ඕනේ. එහෙම නැතුනොත් මේ ගමන යන්න හම්බෙන්නේ නැහැ. චිත්ත සමතයක් තියෙන්නත් ඕනේ. අපි දැනගන්න ඕනේ මොකේද මානසිකාරය යොදන්න ඕනේ කියලා. එහෙම නැතුව නන්නත්තර වෙච්ච අරමුණට හිත යොදවලා හිටියොත් ඒක මේ හැමතැනම ලිං හැරුවා වගේ කවදාකවත් උල්පතක් හම්බ වෙන්නේ නැහැ. හරියටම තැන අල්ලන්න ඕනේ ඒක යන්න ඕනේ උල් දේ උලට යනකම් යන්න ඕනේ. හරියගෙන නැත්තම් කරන්න දෙයක් නැහැ. වෙන තැනක් හදාගත්තා හාරගෙන යන එකයි තියෙන්නේ. මුල් හැමතැනම ලිං හරන්න දෙේශි. බහින එකයි අමාරු. ඉතින් සා වගවීමක් තියෙන්න ඕනේ පුද්ගලිකව තමයි අරමුණ මේකයි හිත පිට ගියොත් මෙතෙන්ටයි ගන්න ඕනේ කියන එක යෝගාවචරය දැනගෙන තියෙනවා. එහෙම නැත්නම් ඒක ඒ වෙලාවෙදි ගිහිල්ලා කියලා දෙන කවුරක්වත් නැහැ. දැනගන්න ඕනේ මගේ හිත පිට යන සුළුයි. හිත පිට ගියාම කොහෙටද ගන්නෙ? දන්නේ නැත්නම් අසරණයි අනාතයි. ඒ දේ දන්නවනම් සසරණයි සනාතයි. ඒකට බුද්ධ ආගම කියන්නේ. ඒක නැත්තම් බුද්ධ ශාසනය කියන්නේ ඕකට. ඉතින් ඒක නැතුව අපි නන්නත්තර වෙලා අපි මරණ වෙලාවට කතරගම දෙවියෝ ඇවිල්ලා උදව් කරයි, පෙරපින් ඇවිල්ලා උදව් කරයි. මේ බයිලා කතා කර කර හිටියට වැඩේ වෙන්නේ නැහැ. මරණ වෙලාවේ මොකද්ද වෙන්නේ කියලා බලන්න හිත පිට ගියාම මොකද්ද වෙන්නේ කියන එක තමයි. හිත පිට ගියාම තමයි දන්න මෙන්න මෙතෙන් හිත ගත්තාම සතරණයි තනාතයි. ඒක ඇවිල්ලිවලා අශෝකං විරජං කේමං කියලා එන එච්චරයි. මරණ වෙලාවේදීත් ඔක පුරුද්දට වෙයි. එතෙන්නේ යනකම් භාවනා කරන්න ඕනේ. ඉතින් මේ වාගේ අනුග්‍රහිත පහකින් යුක්තව කටයුතු කරන කෙනාට සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ඔය අපි දවසේ මාතෘකාව වශයෙන් තියාගත්ත පාඩය සඳහන් දසුත්තර සූත්‍රයේ සඳහන් වෙනවා නවහකාරේහි නැත්නම් කතමේ නව ධම්මා භාවේ තබ්බා භාවනා කළ යුතු අංග 9ක් තියෙනවා යෝගාවචරය. ඇත්තට මේ 9 තුනට දාලා විස්තර කරපු අවස්ථාවල් තියෙනවා හතරට දාලා විස්තර කරපු අවස්ථාවල් තියෙනවා නවයට දාලා විස්තර කරපු අවස්ථාවල් තියෙනවා 18ට දාලා විස්තර කරපු අවස්ථාවල් තියෙනවා මේ යන ගමනේ ජවනිකා එහෙම නැත්නම් සම්දිස්ථාන විශාල ප්‍රමාණයක් තියෙනවා ඒක කෙටියෙන්ම සඳහන් කරන එක තමයි අනිච්චන් දුක්ඛං අනත්තං කියලා කියන්නේ අපි තේරුම් ගත යුතු අනිත්‍යත්වය දුක්ඛත්වය අනාත්මත්වය ඒ මේක සමහරු කටපාඩම් කරන කිව්වට ඒකට බැහැ ගන්න බෑ යාට. ඒකට ඒ කියන්නේ පොඩි එක්කට කටට දැම්මට ඒක හපලා කන්න බැරි නම් ඒක යාට දිරව ගන්න බෑවා. ඉතින් ඊට පස්සේ ඒක හතට කඩලා පෙන්නනවා. සත්ත්ව විසුද්ධි වශයෙන්. මේ හතර කඩලා පෙන්නකො තමයි ලංකාවේ තේරවාදය කියලා කියන්නේ. විසුද්ධි මාර්ගයේ ඒක තමයි. ඉතින් මේ බුද්ධඝෝ සාචාන් වහන්සේ ඇවිල්ලා අර ඔක්කොම හතර කඩලා පෙන්නුවාට පස්සේ ලාංකිකය පිළිගත්තා මුළු බුද්ධ ආගම මේ හතේ තියෙනවා. ඊට පස්සේ අපි බුද්ධ ධර්ම කියලා උගන්වන්නේ සත්‍ය විසුද්ධිය. සත්‍ය විසුද්ධිය පෙන්වන්නේ විසුද්ධි මාර්ගයෙන්. ඒක නිසා තේරවාදය කියන්නේ විසුද්ධි මාර්ග රාමෝ කියන මට්ටමට අපි තේරවාදී විශේෂයෙන්ම ලංකාව අපි ලෝකෙට ධර්මදීපී වශයෙන් කියපාන. ඔය සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේක 7 9ට කඩලා පෙන්වන වෙලාවක් මේ අපි අද මාතෘකා කරන්න යන්නේ. ඉතින් මේකම පස්සේ අටාරස විපස්සනා ඥාන කියලා 18ට කඩලා පෙන්වන අවස්ථාවකුත් තියෙනවා. ඉතින් මේ විදිහට එකම විචිත්‍ර විහෙත කඩා පෙන්වීමට කියන්නේ දේශනා විලාස කියලා. ඒක බුදුරජාණන්සේක තියෙන විශිෂ්ට හැටිය හැකියාවක්. ඒ කෙනාගේ හැටියට දේශනා විලාස වෙනස් කරනවා. ඉතින් මේ නවයට කඩලා පෙන්වපු එකන අර හතර කඩපු පෙන්වපු බණත් අහපු කැට්ටෙත් එක ගහගන්න. ඔයාව එහෙම කතා කරනකොට කොයිද මමනේ බුදුහාමුදුර හම්බුනේ මම දැක්කනේ 7යි කියනවා. මෙයා කියන්නේ නෑ 9ක් තියෙනවායි කියලා. තව කෙනෙක් කතා කරලා තියෙනවා පිස්සෝ දෙන්නටම ඒක 18ට කඩලා කියතයි. තව කෙනෙක් අයිකන අයියෝ මේගොල්ලෝ මොනවා අහගෙන ඉඳලා තියෙනවද නැහැ තුනට කඩලා තියෙන්නේ කියලා. ඉතින් වලිගේ පාගගෙන නටනවා. මේ දැනුම වැඩි වෙන්න වැඩි වෙන්න වලිගේ උඩමයි ඉන්නේ. බත් දැනුම නැත්තම් වලිගෙත් නැහැ ප්‍රශ්නකුත් නැහැ. ඒ නිසා මේ කරුණු ප්‍රයෝජනේ සලකලා ගුණයක් සලකලා පාවිච්චි කරනවා කිව්වහම කවදාකවත් මේ කරුණ අපිට ප්‍රශ්නයක් වෙන්න බෑ. ප්‍රශ්නයක් වෙනවනම් කුණු බල්දෙට විසි කරන්න. මේ දැනුම තියෙන්නේ අපිට කටුවට උණක් කරගන්න නෙමෙයි. දැනුම තියෙන්නේ අපි යන ගමනට වැටෙන ආලෝකයක්. ඉදිරියට යන්න. ඒ නිසා බුරුම පණ්ඩිතසාංශ කියනවා දැනුම හැම වෙලාවෙම බාධා කරන්නේ මේ මෝඩ වඩුව නම් ආයුධත් එක්ක පොරබදනවා. අද ඉන්න හරියක් ඉන්නේ මෝඩ වඩුව. මොන කාරණාව හම්බුණත් ඒකෙන් ප්‍රශ්නයක් හදා ගන්නවා ගැටමක් හදා ගන්නවා මේ දීලා තියෙන බුදුජානනාථේ ධර්මය ඒකායන රසයක් සඳහා විමුක්ති රසය සඳහා. ඉතින් ඒ නිසා මේ විවිධ පැති වලින් අහලා ඕනෙම දෙයක් විතිරිපත් කිරීමේ දේශනා විලාස ගොඩක් තියෙන බව දැනගන්න එක බහුසුත ඥානෙ තියෙන කෙනෙක්ගේ හැටියක්. එයා එකක් අහුව පමණින් දැනගත්තයි කියන්නේත් නැහැ. ඒක හරි කියන්නේ යන්නේත් නැහැ. එයා දන්නවා මේකම වෙන පැත්තකින් ඉදිරිපත් කරන්න පුළුවන්. මේකම තව පැත්තකින් ඉදිරිපත් කරන්න තියෙනවා. අපි අවුරුදු කාලේ කියනවා තෙල්පණි නැත්තම් කැවුම්ද පංජම් කියලා. ඕන්න කොණ්ඩ කැවුම් හදන්න පුළුවන්, ඕන්න මුංගට කැවුම් හදන්න පුළුවන්, ඕන්න අතිරය හදන්න පුළුවන්, කොයි කෙරුවත් තෙලිපැණි විතරයි. තෙල්පණි නැත්තම් කැවුම්ද පංජම් කියනවා. ඉතින් ඒ වගේ කොණ්ඩේ තියෙන ගෑනු දෑතට බඳිනවා. ඉතින් ඒ අනුව මේ හතකට කඩලා පෙන්නන එක නවයට කඩලා මේ පෙන්නන වෙලාවක්. ඉතින් මේ නවයෙන් ඒකේ පොදියට නවයේ තියෙන පොකුරටම කියනවා නව පාරිශුද්ධි ප්‍රධානියංගම් කියලා. කෙනෙක් තමන්ගේ සම්මා දිට්ඨිය පිරිසිදු කිරීමේදී එයා දරන වැර නමයක් තියෙනවා. අපි දැන් මෙතෙන්ට එනකොට සෑහෙන ප්‍රමාණයක් අරගෙන තියෙන නිසා අපිට ඒට සාපේක්ෂව ඊගාට කරන්න තියෙන මොකද්ද කියන එක ධෛර්ය සම්පන්නයි. අලුතෙන්ම පටන් ගන්න කරනවා නෙවෙයි. මේ පිරිස් මේ වෙනකොට සෑහෙන බිවයි පීවර ගාණක් කරන් තියෙනවා. ඉතින් අපි දැනගන්න ඕනේ මොන මොන පැත්තෙන් අපි ඉදිරියට ගිහිල්ලා තියෙනවද කියලා. ඊට පස්සේ ඒක තවදුරටත් ප්‍රවර්ධනය කරන්නේ කොහොමද? ඒක හරියටම එල්ලෙට යොමු කරන්නේ කොහොමද කියන එක අපේම අත්දැකීමෙන්ම තමයි ඉදිරියට යන්න ඕනේ. ඒ නිසා තමන්ගේ අත්දැකීම් හෙලි කරන්නේ නැතුව ඊගාවට කරන්න ඕන දේ දැනගන්න අමාරුයි. ඒ නිසා මේකට sannivedanayak අවශ්‍යයි. සාකච්ඡාවක් අවශ්‍යයි. ගනුදෙනුවක් අවශ්‍යයි. ඒ ගනුදෙනුව තමයි සජීවී ධහම කියලා කියන්නේ. ඒ නිසා භවනා කරන්නන් තුල මිස ධහමක් සජීවී දෙයක් රුවන්වැලිසෑය ගියාට හම්බෙන්න අමාරුයි. දඹදිව ගියාට හිතන්න අමාරුයි. එහෙම නැත්නම් ලෙබ්බේ මක්කමට ගියාට ගියාට ලැබෙයි කියලා හිතන්න අමාරුයි. මොකද මේ gadol වල නෑ මේකේ. මේකේ තියෙන්නේ භාවනා කරන ගමන් සාකච්ඡා කරන එකේ. ඉතින් මේ නවාකාර වෙච්ච නැත්නම් භාවනා කළ යුතු අංග 9ක් ගැන කතා කරනකොට මේක සාරිපුත්‍ර ස්වාමීන්ගේ දසුත්‍ර සූත්‍රයේ 9 පොතේ සඳහන් වෙන කාරණා ටිකක් අපි ඒකේ සීල විසුද්ධි පාරිශුද්ධි පධාණ්‍යංග කියන එක චිත්ත විසුද්ධි පාරිශුද්ධි පධාණ්‍යංග කියන එක ditthi විසුද්ධි කාංකා විතරන විසුද්ධි, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි කියන එක අපිව පසුගිය වැඩමුළු ටිකේදී එක එක වැඩමුළුවට එක එක ගානේ සාකච්ඡා කරලා තියෙනවා. ඒ ටික ගෙවම් කරලා අපි අද ඉන්නේ පටිපදා ඥාන දර්ශන විසුද්ධි පධානියංග කියන කාරණා. ඒක මේ මේ නවහකාරක බැලුවත් හත්ආකාර බැලුවත් සම්භාරය එතන තියෙන. දැනුම ටික එතන තියෙන. නමුත් එතෙන්ට එනකොට මේ පුද්ගලයා නැත්තම් මේ දැනුමට සුදුස් දැනුම ලබන්න සුදුස්සෙක් වෙන්න අර කියන සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි, මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධි, කාංකා විතරන විසුද්ධි, මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධි කියනවා පහු කරගෙන විල තියෙනවා. එහෙම නැත්තම් මේක ටිකක් සැර වැඩි. ආධුනිකයෙකුට සැර වැඩි කෙලින්ම බහින්. ඒක නිසා මට යුතුයකමක් තියනවාද? අලුතෙන්ම ආප කෙනෙක්ගේ මානසිකත්වයෙන් බලලා මේ අපි දෙන්න හදන බරපතල තැනට මෙතෙක් ආපු ගමනේ කරපු දේශනාවල සම්පින්ඩනයක් කරන්න. එතකොට මෙතන මේ කියන සීල විසුද්ධි පාරිශුද්ධි පධාණි අංගෙම තමයි අපි අර කලින්ම සඳහන් කරපු සීල අනුග්‍රහිතය කියන්නේ. මෙතන ඉන්න කවුරු හරි ඉන්නවා නම් නෑ නෑ මේ වැඩ කරන සීලයක් අවශ්‍යතාවයක් නැහැ. හික්මීමක් කරුණේ කරන්නේ නැහැ කියලා ඒ කෙනාට ඊගා විසුද්ධියට යන සුදුසුකම් නැහැ. මොකද සීල විසුද්ධිය ආවද ආවදේව චිත්ත විසුද්ධත්තායි සීල විසුද්ධියක් ඇති කෙනෙකුට පමණයි හිතේ විපිලිසරකම නැති වෙලා චිත්ත විසුද්ධියක් ලබන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න අපිට කොයි වෙලාවක හෝ චිත්තක්ෂණයක හිත අරමුණක ඒකාග්‍ර වුණා නම් ඒකෝදි භාවයටපත් වුණා ඒකෙන් කියන්න පුළුවන් අපේ හිත ඒ චිත්තක්ෂණයේ සීල විසුද්ධිය ලැබලා තියෙන කියා. එහෙම නැත්නම් සීල විසුද්ධිය කියලා වෙනමම හඳු කුරු පැකට් එකක් වගේ සුපර් මාකට් එකේ ගන්න දෙයක් ඇත්තේ නැහැ. කොයි වෙලාවක හරි හිත ඒකෝදි වුණා නම් හිත අරමුණේ හිටියානම් සතිය එක දිගට පිහිටියානම් ඒකෙන් පේනවා ඊට ඉස්සලා ඒකට ආධාර කරන ඒකට ආසන්න කාරණ වෙන දැන් සීලය සම්පූර්ණ නිසායි මගේ හිත ඒකාග්‍ර භාවයකට චිත්ත වීති චිත්තක්ෂණ දෙක තුනක් එක දිගට හිත පැවතුනේ ඒ පවතින චිත්තක්ෂණවල හිත එකඟ වෙලා තියෙනවා ඊට පස්සේ ඒ කෙනෙකුට කවදා හරි ලැබුණොත් එහෙම ඒ චිත්ත විසුද්ධි ලැබුණාට පස්සේ එහෙම නැත්නම් හිත එකඟුණාට පස්සේ මේ මිනිස්සයෝ සැප හොයන්න මේ වගේ හිත එකඟ වීම එහෙම නැත්නම් නිර්ාමිෂේ නෙවෙයි හොයන්නේ මේ මෝඩ තකතිරු ජනතාව කොච්චරක් සුඛෝපභෝගී වස්තු වල සැප හොයනවද කියලා අපි අපි මේ වෙනකන් ජීවිතේ ගත කරලා තියෙන්නේ කඹුරන මීහරක් වාගේ මේ සැප හොයනවා රූපවල, ශබ්දවල, ගන්ධවල, රසවල, පහසෙයි, රූප වාහිනී වල, ශබ්ද වාහිනී වල, ගන්ධ රස දෙන තැන් වල පහසෙයි. නමුත් කවදා හෝ චිත්ත විසුද්ධිය ලැබුව කෙනෙකුට තේරෙනවා ඒව අයින් වෙච්ච දවසට ඇහැට රූප නොපෙනෙන කනට ශබ්ද නැහෙන ගඳක් රසක් පහසක් නැතුව අරමුණේ හිත නිමග්න වෙච්චාම උපරිම සැප ලැබෙනවා එහෙව් එකක් තියේදී අපි අපේ දරුවන්ට මොකද්ද උගන්වන්නේ? අපේ දේශපාලක නායකයෝ මේ පස් අවුරුදු අට අවුරුදු දස අවුරුදු සැලසුම් වලින් මොනවද යන්න හදන්නේ? මේ ආර්ථික සමීකරණ කිසිම තැනක තියනවාද? මේ උපරිම සැපේ තියෙන හිත ඒකාග්‍ර වුණා කියලා රත්තරම් මොලකාරයෝ ඉන්නේ අපි. උන්ගේ කුට්ටිය කඩා ගන්න පොත් තියෙනවා මිටි ගණන් පුස්තකාලේ ඉගිල බලපුවාම මේ මිනිස්සයාට සැප දෙඤ්ඤම් කියලා. ඒකේ මොකද්ද තියෙන්නේ? ලේබර්, කැපිටල්, මැනේජ්මන්ට් මොනවාද කියලා කාරණා හතරව සම්බන්ධ කරගත්තොත් උපරිම සල්ලි හම්බුනොත් ඔන්න දෙන්නන් සැපයි. ඉතින් අපේ ගමේ දරුවෝ කොළඹ ඉස්කෝල වලට ගෙනියලා දෙන්නන් සැප තමයි අන්තිමට මේක ඒඩ්ස් හදාගෙන කුඩු ගහලා සූදු කෙලින්න පුරුදුලා ගමට ආවට පස්සේ ඔන්න කොළඹ ගිහිල්ලා ගෙනාවු දෙයි. පිටරට වලට ගිය ගමන් පටලවා ගන්න පටලැවිලි මොකාටවත් ගලවන්න බෑ. යන්නේ සැප හොයන්න තමයි. කල්චරල් ෂොක් එකක් තියෙනවා. ඒ ෂොක් එකට අහුණාට පස්සේ ළමයිට මොනම දෙයක්වත් කරගන්න බෑ අධ්‍යාපනයේ මොක වුණත් යන උලම නෙවෙයි ආපහු එන්නේ. පිස්සු ඩබල්. ඒක හැබැයි දකින්න නැතුව නිවන් දැකලා වැඩකුත් නැහැ. ඒක දකින්නම ඕනේ මේ මිනිස්සු මේ ආර්ථික දේශපාලන සමාජික උපක්‍රම හොයා මේ Tamange හිතේ ඒකාග්‍ර භාවයක් විවේකයක් මේ රූපෙන් සද්දෙන් ගන්ධෙන් රසෙන් වෙන් වෙච්ච ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් වෙන් වෙච්ච වර්තමාන චිත්තක්ෂණය තුළ මේක තියෙනවයි කියන මේ දෘෂ්ටිය පිරිසුදු වෙලා තියෙන කොයි වෙලාවේද අපි සුමානේ භාවනා කරලා ගෙදර ගිහලා ඒකට අමුඩි ගහගෙන මොකද කරන්නේ ආයෙ හම්බ කරනවා හම්බ කරන්න න්‍යාය හදනවා හීන ලෝක. හැබැයි මේ නහයයට සැප තියෙන්නේ කියලා කිව්වොත් කොහි ගියත් ඔබේ නහයයට තමයි සැප තියෙන්නේ කිව්වොත් වෙන්න බෑ කියන. බුද්ධ ආගමද ඔව්. බුද්ධ ආගමේ නම් තමයි. බුදුහාමුදුරු කියන ධ්‍යාන ඔව්. එහෙමනම් මී හරක් වගේ හොයනවා සැප. ඉතින් ඒකකොට තේිනවා මේ චිත්ත විසුද්ධිය තියෙන මිනිහට විතරයි අහම්බෙන් හෝ හරියට පාර කියලා දීලා හොඳට හිල් වෙන්න ඩොක්කක් කරනපු වෙලාවට ඔන්න තේනවා චිත්ත විසුද්ධිය විතරයි දිට්ඨි විසුද්ධියක් ඇති වෙන්නේ. එහෙම නැත්නම් අපි නන්නත්තර වෙච්ච පිස්සු ඇදිච්ච රිලව් වගේ අත්ෙන් අත්තර පැන පැන දුවනවා. දුවනවා මදියට අනික් අයට කියනවා උඹට බෑනේ. මට තරම් දුවන්න ඕ බලපන් මම තල්ල කඩාන උඩ අතු අල්ලන්න යනවා. පස්ස බිම යන ගන්න ඕ බලපන් මගේ ජීවිතය කියලා. අද මේ ලෝක දිහා බලනකොට පේන්න පටන් ගන්නවා. කොයි වෙලාවක හෝ චිත්ත විසුද්ධියක් ඇති වෙච්ච කෙනෙක් ඒ ලබන සුඛය දැබෙන්නේ රූප ශබ්ද ගන්ධ රස වලින් වෙන් වෙලා ඇහ කන දේවන ආසයෙන් වෙන් වෙලා ඒක ලබන්නේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ නැති වෙලා. ඉන්ද්‍රයන් පිටවීමෙන් නෙවෙයි. ඉතින් මේ සම්මාදිට්ඨිය කියන එක මොය සුපර් මාකට් එකේ හරි ඔක්ස්ෆර්ඩ් හරි හාවර්ඩ් හරි යුනිවර්සිටි එකේ තියෙනවද කියලා බලන්න. නෑ. උන් කරන්නේ තුන්වෙනි ලෝකේ හූර කාලා. මේ වචන දෙකක් ගලපලා කොයින් කරලා වචන හදලා විකුණලා මේ අපිට පෙන්නනවා නොදැක්ක සුරංගනා ලෝකයක් මම හිටගෙන දිව්‍ය ලෝකේ මවන්නම් අතපිට කාසිපණං හොඳ හැටි තියෙනවා නම් හිටගෙන මම දිව්‍ය ලෝකේ මවන්නම් ඉතින් අපිත් අමුඩ ගහගෙන හම්බ කරනවා හම්බ කරලා එළු එළු මාල්ල වගේ මීහරක් මාල්ල වගේ බැරලයක් ඔක්ස්ෆර්ඩ් කාරොත් මැරෙනවා අපිත් මැරෙනවා නමුත් මේ බුද්ධ ඥානසේ කියන මේ චිත්ත විසුද්ධියක් කරා දිට්ඨි විසුද්ධියක් ලබන්න පුළුවන් අඩු ගාණ ඉදිරි પરම්පරාවන් මේ කියලා දීපල්ලා කියලා දිට්ඨි විසුද්ධිය ලැබුවට පස්සේ ඒක පුදුමාකාර සැකයක් එනවා මේ මුළු ලෝකෙටම වැරදිලාද නැත්තම් මට වැරදිලාද කියලා. ඒ 99.99999ක්ම අර තල් ගෙඩියක් බෙලි ගෙඩියක් තල් තක්කුඩ වැටෙනකොට පස්සේ දුවන කැලය කඩාන යන සත්තු ටික වගේ නේ දුවන්නේ. ඉතින් ඊට හිතන මේ ඔක්කොටම වැරදිලාද නැත්නම් මට වයර් මාරු වෙලාද කියලා. ඉතින් සෑහෙන සෞඛ්‍යයක් නැති කෙනාට මානසික අසහනයක් තියෙනකොට පිස්සු ඩබල් ඊට පස්සේ. එමන්සට පේනවා මේ නම් මේ මිනිස්සුන්ට වැරදිලාද නම් ඡන්දේ ඉල්ලුවොත් මමද දිනන්නේ මේ මිනිසුද? මගේ පැත්තට එක එක්ක ඡන්ද දෙන්නේ නැහැ. මොකද තීන හරිය ඡන්දේ කාම ඡන්දේ කුසල ඡන්දේ නෙවෙයි. මම ඡන්දේ ඉල්ලුවොත් මගේ විතරයි හම්බෙන්නේ මොකද කාම ඡන්දේට නම් දවල් එකක නැත්තන් දෙයි මිගෙල් රෑ ඩැනියෙල් ඡන්ද දෙයි. මාරු වෙලා ඡන්ද. ඒ නිසා මේ භාවනාවේ ওই විසුද්ධි හතර ආවට පස්සේ අපි හිතන්නේ හිත තැම්පත් වෙ කියලා නෑ පුදුමාකාර සැකයක් එනවා. අපිට වැරදිලා කියලා හිතෙන. ඉතින් ඒතර කියනවා මේ සසර දන්නා වූවේ පාර වැරදිලා වගේ මට හිතෙන්නේ බුදුහාමුදුරුවනේ. ඒ බුදුන්සේ තණ්හාන් ගල් දෙන වරුදු 2600ක්ම එකතු වෙලා තියෙනවා. මේ එකින් එකට එකට මේක මෙහෙම යන්නේ. ඉතින් උඹලට ඕනේ ඔය කියන ඉන්ද්‍රයන්ගේ සැපේ නම් ඒක කරන්න ගියාම ඒකට අදාළ මෙච්චරක් අසහනෙ හම්බ වෙයි. මෙච්චරක් ආතතිය හම්බ වෙයි. ඒකල හරිපාරේ යනකොට ඔන්න සැකයක් එනවා. අනිවාර්යයෙන්ම එනවා. ඇයි මේ ඔක්කොටම වැරදිලාද? එහෙම නැත්නම් මට වැරදිලාද කියලා. ඉතින් ඒතර කල්යාණ මිත්‍ර හම්බුනේ නැත්තම් සද්ධර්මය අහන්න හම්බුනේ නැත්තම් නිකම හිතන්න ශාසනයක් තිබුණ නැත්තම් අබුද්ධෝත්පාද කාලෙක නම් මොකද වෙන්නේ කොච්චර භවනා කරත් කොච්චර නිවන් ලබන්න ඕනත් කොච්චර බින් කළා තිබුණත් කොච්චර අවශ්‍යතාවය තිබුණත් ඒ කරුණු කාරණ ඇවිල්ලා යාට තේරෙන්න ඕනේ අපි හරි පාරේ යනකොට විතරයි සැකෙන්නේ අපි සතුම් මරනකොට අපිට සැක එන්නේ නැහැ. කාමීත්‍යාචාරය කරනකොට සැක එන්නේ නැහැ. බොහරකම් කරනකොට සැක එන්නේ නැහැ. බොරු කේලම් හිස්සචන පරිසචන සැක නැහැ. මොකද කාගෙන යන යෑමක් නැති. ඒ නිසා ඒ කාංකා විතරන විසුද්ධිය කියලා භාවනා කරනකොට එනේ සැකය උඟ දෙනෙක් සයිකියාට්‍රිස්ලා හොයන යනවා. උඟ දෙනෙක් මේ ඇඟේ ස්කෑන් කර කර බලනවා. මොකක් හරි අප්සෙට් එකක් තියෙනවා. ඉතින් භාවනා කරපු දොස්තර කෙනෙක් නෙවෙයි නම් හම්බුනේ. භාවනා කරපු සයිකියාට්‍රික් කෙනෙක් නෙවෙයි නම් හම්බුනේ පිසු ඩබල්. ඒගොල්ල කියන විදහාටම ආපහු යන්න ඉඳුරම් පිනවන්න කාමී වර්ධව හැසිරෙන්න සතෙත් දෙන්නේ මරන්න ඊට පස්සේ ඔක ඇරනවා. නිකන් ආවනේ පිස්සු කෙලකට ජීවත් වෙන්නේ කියලා. ඒක තමයි ඒ කාංකා විතරන විසුද්ධිය කෙනෙකුගේ ජීවිතේ හරීම තීරණාත්මක තැනට මේ බහුජන මතේ ලක් වෙලා මිනිසුකින්දී අහලා යනවද? ඒ නැත්තම් සිද්ධාර්ථ කුමාරයා ගිහි අතහැරලා රජකම අතහැරලා හිඟන්නෙක් විදියට අවුරුදු 45ක් ගත කරපු ජීවිතයට යනවාද කියලා. ඒකෙදි දෙන්නේ කරටක් දාගෙන යන්න බෑ. පීනන්න බෑ දෙන්නේ කරටක් දාගෙන. කඹේ ඇවිදින්නත් බෑ දෙන්නේ කරටක් දාගෙන. එතකොට තේනවා සෙනගට ගියොත් රැළට ගියොත් රැළට අහු වෙනවා. බල්ලොත් එක පුදියා ගත්තොත් මැක්කොත් එක්ක නැගිටින්න වෙනවා. ඒ නිසා අයින් වියන් පළවෙනි දවසේ නම් ඕක කියන එක හොඳ නැහැ කියලා මට හිතෙනවා. <clears throat> මොකද ඒට රෑ රෑ යන්නේ කට්ටිය ගෙදර. ඔච්චරම මේ දොළබිලි දෙන්නේ නැතුව බැරිද නිවන් දකින්න? පොඩ්ඩක් ලාවට වගේ part time ටිකක් කරලා කරන්න බැද්ද කියලා. පුළුවන් හැබැයි කරලා කවදාද තීරණයකට එළඹෙන්න වෙනවා මේ ශෙනග කියන දේ ජනයත් එක්ක හිටියොත් කෙලසීම ඇර වෙන වෙන්න දෙයක් නැහැ. ඝණයා කෙරෙන් වෙන්ව කුලයා කෙරෙන් වෙන්ව අරණ්‍යගත වෙල්ලා උදකලා වෙල්ලා මේ පිරිච්ච ගතිය ඕන තැනක තියෙනවා අන්නේ නිසා මේ සැකහැර මේක දැනගන්වයි කියනකොට කොච්චරක් කැපකරන්න වේද කියන එක ඒ ඒක ලබන්න නැත්නම් මේ පාරිශුද්ධිය ලබන්න මේ පධානියන්ගේ ලබන්න අපි උත්සාහයක්වත් කරලා නැහැ මේ වෙනකම් අපි කරලා තියෙන්නේ කොහොම හරි කරලා ඉඳුරම් පින්නන එක තමයි අන්න එදාට තියෙනවා මාර්ගයේ සහ මාර්ගයේ අමාර්ගයේ කියන දෙක හැම වෙලාවෙම තියෙනවා. අපි යන්නෙම මිටි තනින් වතුර බැසයේ වගේ කාමයටමයි. එමෙතන රාගෙට යනවා මිසක් විරාගයේ පැත්තට යන්නේ විරාගය එනකොට ඒකට දෙන අර්ථකතන ටික මේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය උනන් පස්සේ පටිපදා ඥාන දර්ශන විසුද්ධියේදී බුදුරජාණන්සේ පෙන්නලා දෙනවා විරාගයේ Taman තුල භාවනාවෙන් හැදිලා එනකොට අපි මෙතෙක්කල් කොච්චරක් ඒකට බය වෙලා තියෙනවද කියලා. කොච්චරක් ඒක අතහැරලා තියෙනවද? කොච්චරක් වැරදිල්ලක් කියලා හිතලා තියෙනවද? කොච්චරක් පෙරදිල්ලක් කියලා හිතලා තියෙනවද? කොච්චර දන්න දහංගටයක් දාලා ඒක දාලා පැනලා ගිහිල්ලා තියෙනවද කියන එක තේරෙන පටන් අර ගන්නවා මේ පටිපදා ඥාන දර්ශන විශ්විතින් ඒ මේකයි ප්‍රතිපදාව කියලා තේරුම් අරගන්න අර සුද්ධි පහක් ගෙවාගෙන එන්න ඕන. ඒකයි මම කියන්නේ ඒව නැතුව මේක විතරක් අහන්න ගියාට ඒක එච්චර දිරව ගන්න අමාරුයි. නමුත් ඒ සුද්ධි ඊට ඉස්සලා කියන මේ පාරිශුද්ධි එහෙම නැත්නම් මේ පදහණියංග එක්කෙනෙක්වත් නැති කවුරුවක්වත් මෙතන නැහැ. මෙතන ඉන්න කෙනෙකුට සාමාන්‍යයෙන් තේරිලානේ මේ ඇවිල්ලා තියෙන්නේ. අපි මේ පැයක් වාඩි වෙලා ඉන්නකොට පරියංකේ අසාර්ථක වුණා. ඒ පැය තුල සතෙක් මැරෙන්නේ නැහැ කියලා 100ට 100ක් ප්‍රසිද්ධිය කියන්න පුළුවන් පොළොවේ අත ගහලා කියන්න පුළුවන්. ඒ පැය තුල මම හොරකමක් කරන්නේ කාගෙන ණයට කාලා නැත්නම් තම්බල දෙන බතක් කාලා ඉන්නේ කියලා සතුටු වෙන්න පුළුවන්. කාමීත්‍යාචාරය මේක ඇතුලේ කරන්න අමාරුයිනේ. ඕනේ කරන කට්ටිය ඇති. කරන්න අමාරු. බොරුව කේලම හිස්සචන පරිසතිය අපි කියන කතා කරන්න එපයි කියලා. ඒසොට ඒ පැය ගැන කොච්චර සතුටු වෙන්න පුළුවන්ද? මේ බුද්ධ ශාසනයක් ලැබිලා අපිට යොමු කරවලා හෝ නැත්නම් අපි යොමු වෙලා මේ කායික වායසික දුෂ්චරිත නෙමෙයි චරිතයක්වත් නැහැ. කායික වායසික ක්‍රියාවක් නැතුව මට ඉන්න පුළුවන් උනායි කියලා. දන්න නොදන්න එක වෙනම දෙයක්. නමුත් මේ ඉඳගෙන ඉන්නකොට හම්බෙන ආනිසංස මම මේ කියන්නේ. ඉඳගෙන ඉන්නේ නැතුව ওই පැය ගෙදර හිටියනම් මොකද වෙන්නේ කියන්න බෑ. කාට හරි කීත හැකිද තනිය ගිල්ලා කුස් කරන්නේ මම මේ පැයේම සතෙක් මරන්නේ නැහැ හොරකමක් කරන්නේ නැහැ කාමීත්‍යචාරය කරන්නේ නැහැ කියලා කියන්නම මෙතන 10ක් නෙවෙයි 20ක් නෙවෙයි 30ක් නෙවෙයි ගණනාවක් වාඩි වෙලා පරියන්කේ හරි නැති වෙන්න පුළුවන් සතිය නැති වෙන්න පුළුවන් නමුත් මේ දුස්චරිත වලින් වෙන් වෙලා ඉඳලා තියෙනවා දුස්චරිත වලින් වෙන් වෙලා දිනවයි කියලා මේක අපිට මරණ මොහොතේ සීපත් වෙනවනේ අපි මේ කවුරු හරි දෙන බතක් කාලා එලා දෙන පැදුරක ඉඳලා අපි අපේ සීලේ නැක්කා. මොකද්ද මේ සීලේ රකින්නවා කියන්නේ? යමක් නොකර සිටීම. කරන හැම කෙරුවාවක්ම අකුසලයක්. කෙරුවාවල් තේරම අකුසලයක්. නොකර යමක් ඉන්න පුළුවන් නම් සබ්බපාපස්සා කරනම් කියලා එතන තමයි සාසනය පටන් ගන්න තැන. කාට හරි සතුටින් ඉන්න පුළුවන් නම් මම මේ පැයේ මොනවත් නොකර චේතනා නොකර ඉඳගෙන හිටියා. මට වෙන මොනක්වත් ඕනේ අන්නේ සතුට යාට තියෙනවා නම් යාට තේරෙනවා අවිප්පටිසාරත්ථාය ආනන්ද කුසලානි සීලානි ආනන්දේ මේ කුසල සීල නැත්නම් සීල කුසලය හිත විපිලිසරකම නැති කරනවා මොනවා කෙරුවත් අකුසලයක් නම් එහෙම නැත්නම් හබ්බී සංඛාරා දුක්ඛා කියනවනම් මේ සංස්කාර මොකුත්ම නැහැ මොනක් කරන්නේ අන්න ඒ සතුටටමයි චිත්තවිසුද්ධිය කියලා කියන්නේ. වෙන මොකක්වත්ම නෙවෙයි. යම් වෙලාවක තමයි මේ භාවනාවක් කරනවා, සක්මනක් කරනවා. ඒකේ හිත යොදාගෙන ඉනවා. හිත හිටින්න පුළුවන්, නොහිටින්න පුළුවන්. අනේ මම මේ ලාභයටද, සත්කාරයටද, ත්‍යාගය වලටද මොකක්වත් නෙවෙයි. මම මේ වැඩේ කරනවා. එතකොට මගේ හිත නානා නූපන්න කුසල ඉපදින්න තියෙන අවස්ථාව නැති කරලා මම දැනගෙන පවෙන් වෙලා හිටියා. මේ සතුට මේ විපිලිසරකම නැතිකම අන්‍ය විතට නැතිකමටම කියනවා චිත්ත විසුද්ධි කියලා. එමෙන්නත් අපි හිතානේ නිවේලිය මේක තමයි ආරම්භය. මේ චිත්ත විසුද්ධිය කෙනෙකුට ලැබුණා නම් අපි හිත මේ වාඩි වෙලා ඉන්නේ එක චිත්තක්ෂණයක තමන්ගේ ආනාපානෙ හිත ගියා. නැවතත් සක්මන් කරනකොට පියවර දෙක තුනක් සක්මනේ හිටියා. ඒකට තමයි තේරෙනවානේ දැන් මේ පොළවේ පය වදිනකොට සතිය පිහිටියා. ඒ වැඩිච්ච පය වමෙන් දකුණට ගන්න පුළුවන් නේ. දකුණෙන් වමට ගන්න පුළුවන්. ඉතින් මේ දේ කරනකොට තමයි තේරෙන්නේ මේ ප්‍රධානියන්ගේ නිසා මේ වැර නිසා පියවර දෙකක් තුනක් හතරක් යන්න පුළුවන්. එහෙම නැත්නම් හුස්මකට හිත ගියාට පස්සේ ආස්වාසයට ගියarse ප්‍රස්වාසයට ප්‍රස්වාසයෙන් ආස්වාසයට නිකන් මාලයකට මම ලබුණා වගේ මේක වඩන්න පුළුවන් කියන දෘෂ්ටිය මේක කරන්න පුළුවන් කියන හැකි සංඥාව ඇති වෙනකොට අපි දන්නවා මේ යමක් නොකර සීලය රැකලා හිත නන්නත්තර වෙන්නේ නැතුව පංච නීවරණ ධර්ම වල දුවන්නේ නැතුව මේ දන්න අරමුණක තියාගෙන ඉන්නකොට ඒ වෙලාවේ යමට හිතේ යමක් දෘෂ්ටියක් නැතිකමටමයි ධම්මදිට්ඨිය කියන්නේ මොන දිට්ඨියක් තිබ්බත් මිච්ඡාදිට්ඨිය මට ඕක කියලා දුන්නේ 1979 ධම්මික ආමඳුරෝගවා දිට්ඨි තියෙන ඔක්කොම මිච්ඡාදිට්ඨිය අද්දිට්ඨිය විතරයි සම්මාදිට්ඨියක් වෙන්නේ මොනම දිට්ඨියක්වත් නැහැ හුස්ම ගන්නකොට හුස්ම තියෙනවා ඔක ආයේ අදහන දෙයක් තියෙනවයි පය තියෙනකොට පය දෙයන ඔච්චරයි. ඒකේ බුදුහාමුදුරණට තේරෙන විදිහට මරත් තේරෙන විදිහට දේවදත්තට තේරෙන විදිහට ප්‍රභාකරණ හිටට ඒ මිනිහට තේරෙන්නේ ඔය විදිහට. උඩ දිත්තේ. හුස්මක් අරගෙන බලන්න. හුස්ම තියෙනවද කියලා ගාන පිරිමකම. හුස්ම තියෙනවද කියලා තපත් දුකක්. හුස්ම තියෙනවද කියලා ද්වේෂ කරන්න දෙයක්. කොයි වෙලාවක හරි අන්නේ වගේ මධ්‍යස්ථ අරමුණට හිත තියාගෙන Taman දන්නවනම් මෙන්න මේ අරමුණේ හිත තියෙන තාක්කල් දික්ටි වලට එන්න බෑ. එතකොට කේකට සම්මා දික්ටි කියලා කියනවා. එහෙම නැතුව අපි මේ දරුවගේ සැප හොයන වෙලාවට බුද්ධ ආගම ගැන කතා කරන වෙලාවට දේශපාලන ගැන කතා කරන වෙලාවට ගෙවල් දොරවල් පච කෙල කෙල ඉන්නකොට මොනවද අපි මේ ඔප්පු කරලා පෙන්නන්නද නැහැ හැම එකක්ම මිච්ඡාදිට්ඨි. හැම ඔප්පු කරලා පෙන්නන හැම දෙයක්ම මිච්ඡාදිට්ඨි. ඒකේ ලස්සන කෑල්ලක් තියෙනවා මේ පොතක ලියලා තියාගත්තට කමක් නැති එක. බුදුජාන් වහන්සේගේ පළවෙනිම භ්‍රමජාල සූත්‍රය සඳහන් කරලා තිනවා දිට්ටි එන්නේ ධ්‍යාන තියෙන අයට විතරයි කියන. දිට්ටි 62කින් 49ක්ම එන්නේ හිත පිරිසුදු කරගත්ත අයට. අනික අයට දිට්ටි ප්‍රශ්න නැහැ. ඒ මිනිස්සු සතෙක් මරාන කාලා ජීවත් වෙනවා මාළුවෙක් බාගෙන ජීවත් වෙනවා හොරකමක් කරලා ජීවත් වෙනවා උණ්ඩ දික්ටි කතාවක් මොකද උණ්ඩ දෙන පාන් රාත්තල කීයද කියන එක විතරයි උන්ගේ ප්‍රශ්නේ උන්ට ඔය සීල විසුද්ධි චිත්ත විසුද්ධි නැහැ චිත්ත විසුද්ධි ආපු අයට විතරමයි මිත්‍යා දිට්ඨිය එන්නේ 62න් 49ක් අනික 13ම එන්නේ ඥාණය හොඳ අයට මැට්ටන්න මොකක් ප්‍රශ්නයක් අනාලේ ආමතුරු මේක අර දතිපට්ඨාන පොතේ ලියලා ඒක ලියපු වෙලාවේදී මම ඉඳලා ලියාගත්තා මේ භාවනා කරන්න කියලා සීලයක් ඇති කරලා සමාධියක් ආපු වෙලාවේ ඉඳලා යාට දික්කේන තියෙන ඊට වැඩි. හරියට හොඳට සරු පොලොක් හදලා හේන ගිනි තිබ්බට පස්සේ වැස්සක් ගිය ගමන් ගොඩක් තනකොළ වැවෙනවනේ. සරු පස්සේ තමයි තනකොළ ගොඩක් වැවෙන්නේ. ඒ වගේ මේ මුල් මුල් විසුද්ධිය එනකොට ඒ හිත දික්කේ වල පැටලෙන වැඩි. ඒ නිසා මේ වෙලාවේදී පැල කරන්න ඕනේ හරියට බෝගැට දාලා අනවශ්‍ය දේවල් ගලවලා බෝගේ නැගිටලා එනකන් අතුරුයක් ගන්න ඕනේ. ඒ නිසා අපි පුළුවන් තරම් බලන්න ඕනේ හිත අරමුණේ හිමයි සතියෙමයි ආස්වාස ප්‍රසවාසෙමයි වමේ දකුණෙමයි කනකොට යනකොට එනකොට හැකිතාක් හිත දික්ටිගත වෙන්න දෙන්නේ නැතුව මැදිහත් හචාන ගියොත් තේරෙනවා මේක පවත්තන්න මෙච්චර අමාරු නම් gedara dore අපි එදිනදා වැඩ කරනකොට දික්ටි කොහොම එනවද කියලා. පුරුමේ පඬිස්සවාංශ කියනවා පහක් එක කොල්ලෙක් කෙල්ලෙක් ඉස්සරහා ඉන්නකොට රාගෙන් මත් වෙලා මේකේ ගලන කෙලස් ප්‍රමාණය ගැන පොඩ්ඩක් හිතන්න කියලා. ඒ දෙන්න පිළිබඳ සිත ඇතුව මේ පෙම් කරන වෙලාවක ගලන ඕජාව කොහොම වෙනවද? ඒ එන බන්ධනය සංසාර බැමි කීයක් ගිනිනවද? දැන් නිකන් ඔළුව ඕල්ලන්නේවා දන්නේ නැති කට්ටියවා. වෙන් කෙලලා කෙලලා දන්නේ නැති දේ කාටවත් දන්නවා. ඊට වෙනුවට හිතන්න ආස්වාසේ හිත තිබ්බා ප්‍රසවාසේ හිත තිබ්බා ඒක මොනවත් ප්‍රේමයක් නැහැ, ද්වේෂයක් නැහැ. එතන දික්තියක් නැතුව පවත්න්න පුළුවන් නිසානේ සරුවචාන්ස මේ බණ කියන්නේ. සාරිපුත්‍ර සංසය මේ කියන්නේ. අරමුණේ හිත පවත්න්න පුළුවන්. අරමුණේ හිත පවත්න්න දික්තියක් ඕනේ නැහැ. නැවත නැවත ආස්වාසේ ප්‍රසවාසේ ආස්වාසේ අස ඒක කියන්නේත් නැහැ ආස්වාසේ කියලා දන්නේ කොහොමද ප්‍රසවාසේ කියලා දන්නේ කොහොමද ඉතින් අහනකොට අහනකොට හිතේ ඉතින් නිකන් ගිහිල්ලාවිල්ලා බෑනේ එයා ආස්වාසේ ප්‍රසවාසේ වෙන් කළ දැනගන්නවා සද්දෙන් ආස්වාසේ වෙන් කළ දැනගන්නවා ආන්නේ දැනීම තියෙන තාක්කල් මේ දැනීමට ඇදහිල්ලක් ඕනේ නැහැනේ ඒ දැනීම අස්පන අපිට දැනීමක් මේකයි විද්‍යාව කියන්නේ මේකෙන් තමයි විද්‍යාව පටන් ගත්තේ ලෝකේ යම ප්‍රත්‍යක්ෂ කරලා ප්‍රත්‍යක්ෂ ප්‍රත්‍යක්ෂ කළ හැකි නම් ප්‍රතිවේක්ෂා කළ හැකි නම් ප්‍රත්‍යක්ෂණය කළ හැකි නම් ඒක ඉතරයි විද්‍යාව කියන්නේ. ඇදහිල්ලක්වත් වේවා කියන එකක්වත් නෙවෙයි. ඒ විතරක්මදී. නැවත නැවත කරන්න පුළුවන් ගතිය තියෙනවා. මෙච්චරයි විද්‍යාව කියන්නේ. මේ ගත්තේ දෙකම ගත්තේ බුදුහාමුදුරන්ගේ මේ කාල කන්නේ එක පිටතට දැම්මා බුදුජාන්සේ ඇතුළට දැම්මා. බුදුජාන්සේ මේ හුස්මට දැම්මේ. ආස්වාද ප්‍රසආචර දැම්මේ. වම දකුණේ මොකද ඒක ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් Tamange දෙයි. විද්‍යාව කියන්නේ බාහිරවර්ති දෙයක් ටෙක්නික් එක එකමයි. බුදුසෙනාසික අන්තරාවර්තනය කරන නිසා ඉන්සයිට් කියලා මේකට කියනවා. විපස්සනා කියලා කියනවා. ඉතින් විපස්සනා කරන්න ගියාම කියනවා මේ නානා විෂයන් නානා කුණුහරුප හිතේ වැවෙන්නේ නැතුව තනකොළ වැවෙන්නේ නැතුව හිත ප්‍රත්‍යක්ෂණය කළ හැකි අරමුණක තබා ගැනීමේ හැකියාව මට ණයට ගන්න පුළුවන්ද හොරකම් කරලා ගන්න පුළුවන්ද දරුවෙකුට දෙන්න පුළුවන්ද කාට හරි කියලා අනේ මට දෙන්න කියලා කතරගම දෙයියන්ට පූජාවට දීලා ගන්න පුළුවන්ද බෑ මේක තමා විශ්ීම කළ යුතුයි උගදෙනෙක් කියනවා වෙන වෙන පිංගම් කරපුවා මේක ලැබෙයි කියලා නෑ තල වැව්වොත් තල තමයි ලැබෙන්නේ අමු වැව්වොත් අමු තමයි ලැබෙන්නේ එචා මේක මේකම කළ යුතුයි මොකද්ද කළ යුත්තේ තමන්න පුළුවන්ද දිට්ටි ඔලින්තර පූර්ණිකමලින්තර හුස්මක් පැටනකොට මොකද්ද දැනෙන්නේ හුස්ම හෙලනකොට මොනවද දැනෙන්නේ? දෙක අතර වෙනස. ඉඳගෙන ඉන්නවත් එක්ක හිටගෙන ඉන්නකොට මොකද්ද වෙනස? හිටගෙන මේ වමේ හිටගෙන ඉන්නවා දකුණේ හිටගෙන ඉන්නවා කියලා ඇවිදිනකොට මොකද්ද වෙනස කියනකොට බලන දිට්ඨියකින් අපිව මුහා කරන්න පුළුවන්ද කියලා අපිව අංජබජල් කරන්න පුළුවන්ද කියලා අන්දමන්ද කරන්න පුළුවන් කරන්න බෑ අන්න ඒකට අපි කියනවා දිට්ඨි විසුද්ධි කියලා හිත බේසුනා දිට්ටි ඒකට සැක එනවා අපිට මෙහෙම හැමදාම කරලා පුළුවන් විදිහ කවුද කණ්ඩ දෙන්නේ. අපි දරුවෝ බලන්නේ කවුද? හරක බාන බලන්නේ කොහොමද? රත්තරන් මිනිමුතු බලන්නේ කොහොමද කියලා নানা ප්‍රකාර දවලුත් එකක් කතා කරලා කිව්වේ මට එනවා භාවනා පිළිවෙලට ප්‍රශ්න එනවා. නෑ ඉන්න මේ කියලා දෙන්න ප්‍රශ්න එනවා. ඉතින් ගොඩාක් සැක ඉන්න පටන් ගන්නවා. හැම එකකින්ම අර එකලස කැඩෙනවා. අර අරමුණට එළඹිලා තියෙන හිත කැඩෙනවා. කැඩෙන කැඩෙන කාරේ සැක එන්න පටන් ගන්නවා. කඩනවද, කැඩෙනවද, මම කඩනවද, මගේ යමුණාට කැඩෙන්නේ නෑ. ඒක මායя සෙට් එක හදලා තියෙන කර්ම චක්‍රේ කරකිනකොට අරමුණට හිත ගිය ගමන් ටක් ගාලා ඇදලා දාන. පැදුරටත් උන් කැදලා දාන. ඒකට අපි පශ්චාත්තාප වෙනවා. බුදුරජාණන් කියනවා පශ්චාත්තාප වෙන්න එපා. මේක තමයි හිතේ හැටි. ආයෙත් අහිංසකව ආයෙත් ආදුනිකෙක් වගේ අරමුණේ ගෙනත් තියා. නැවත නැවත ගෙනත් තියා. ඉතින් එතකොට විචාරයේ තියෙන තාක්කල්, ගෙනාව බව දන්න තාක්කල්, මං ඉන්නේ ආයත ආනපන කියලා දන්න තාක්කල් සැකේට ඉඩ නැහැ. ඒ ਵਿਚාරයේ තමයි කාංකා විතරණ නැති කිරීම තියෙන කාරණා. ඒ නිසා ආවයි කියලා කියන්න එපා. ආව බව ප්‍රත්‍යක්ෂණය කරන්න. ආව බව කියන්න. ආව බව ලියන්න. එහෙම නැත්නම් අර්ථයෙන් සපෙලා දෙන්න. ඒකට කියනවා අපදානේන සම්පායති. Tamange චර්යාවෙන් සපෙලා කියන. ඒ කියපු දවසේ තේරෙනවා අහන කෙනයි කියන කතා කරන එක නෑතර sannivedanayak වෙන්න පටන් ගන්නවා. ඍජු sannivedanayak මේ සාහිත්‍ය නිර්මාණයක්වත් නව කතාවක්වත් නෙවෙයි. පිටගියේ හිත හුස්මට ආව මම හුස්මට ආව බව දන්නවා. පිටගියේ හිත චක්මනට ආව මම ඒ බව දන්නවා. බත් කනකොට හිත පිට යනවා මම ආයෙසරයක් බත් කන බව දන්නවා. දන්නේ කොහොමද කියන එක කියන්න පුළුවන් නම් සැකහැර කියන්න පුළුවන් නම් මේක තමයි අපේ මේ ජීවිතය ඇතුළතදීම පව් සමා කිරීමේ ක්‍රමේ සහ සැකහැර විස්තර කිරීමේ ක්‍රමේ. ඒකට මේ නීතිඥෙක් දාලා සල්ලි දීලා කතා කරන එක නෙමෙයි තියෙන්නේ. මේ පුංචි කාරණාව කියන එක. එතකොට යාර තේිනවා මෙතෙක් කල මොනවද කිරුවේ වංචාවමයි. මෙතෙක් කිරුවේම ෂටගතියමයි මායාවමයි වංචනික ධර්මයේ අනිකටට පෙන්වන්න හදනවා Taman ප්‍රත්‍යක්ෂ කරපො නැති දෙයක්. ඉතින් බුදුජානනාංශයේ ධම්මචක්කපවත්තන සූත්‍රය සඳහන් කරනවා මට මේ ත්‍රිපරිවට්ට ද්වාදසාකාරයේ තේරෙනකම් මම කවදාකවත් කාටවත් කිව්වේ නැහැ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත සවන ප්‍රජාව සහිත ලෝකෙට මම දැක්කයි කියලා. මං අද දැක්ක මං අද කියනවා. මම අද කියනවා මම මේ ද්වාදසාකාරයේ ත්‍රිපරිවට්ටේ මම දැක්කා. ඊට පස්සේ කියනවා දැක්කත් මදි ඇත්තට මේ කියමනේ තමයි සම්මා සම්බුද්ධ වෙන්නේ. ඉතින් ඒක පස්සේ තමයි බුදුරජාණන්සේ මේ ත්‍රිපිටකය අපිට සඳහන් කරලා දීලා තියෙන්නේ. මෙන්න මෙහෙමයි මේ ප්‍රතිපදාවේ යනකොට තමන් ප්‍රතිපදාවේ ඉන්නවද නැද්ද කියලා දන්නේ මේ ඉන්න තැන පිළිබඳව මෙතනයි මම ඉන්නේ කියලා සපේලා කියන්න පුළුවන් වෙන්න ඕන. එහෙම දන්නවනම් අපායේ හිටියත් එකයි දිවි ලෝකේ හිටියත් එකයි. තමන්ට අසවල් ලෙඩේ තියෙනවා කියලා දන්නේක ලෙඩේ සුව වීමේ පළවෙනිම පියවර. ඒක නිසා අපි ඉන්නේ අපායකට ප්‍රශ්නයක් නෑ දන්නවනම්. අපි ඉන්නේ දිවි ලෝකේ ප්‍රශ්නයක් නෑ දන්නවනම්. එහෙම නැත්නම් මේ අපායේ ඉන්න පුළුවන් හොඳට මතක තියාගන්න දිවි ලෝකේ කියලා. ওই බීලා කපාරයින වැටලා ඉන්න මිනිස්සෙගේ බල්ලෙක් ඇවිලා කටලෙව ගන්න උහිතනේ වයිෆ් ඇවිලා කිස් එකක් දෙනවා කියලා. ඉතින් උඹ ඉඹ ඉන්නවා. බලනකොට මේ පාර යන බල්ලේ අර කටේ වැක්කලා තියෙන අර වමනේ ටික කනවා. ඒ උඩ වෙන්නේ ඒක නිකන් නෝන කිස් එකක් දෙන්නවා. නිසා අපේ හිතට පුළුවන් ඔය ඕන දෙයක් දිවි ලෝකේ ඉඳගෙන අපාය කරගන්න පුළුවන්. දැන් අද යම් මට්ටමට ආර්ථික තලයකට ඇවිල්ලා ඉන්න කෙනෙක් පොඩ්ඩක් පැත්තකට අතගාලා ඉන්ටර්විව් එකක් කරලා බලන්න. එයා පුංචි කාලේ මෙතෙන් එන්න කොච්චර බලාපොරොත්තු තිබ්බද? ඒ සීහින සම්පූර්ණ වෙලා නැතින අද සතුටින් ඉන්නේ නැහැ. එක එක්කත් නැහැ. ඌට අල්ලපු ගෙදර එකා මට වැඩිය ලොකුවේ ඉන්නවනම් ඊට වැඩිය දුකක් නැහැ. මොන සැප ලැබුණත් වැඩක් නැහැ. අපේ ගෙදර තියෙනවා ටෙලිවිෂන් එක මෙච්චර. හැබැයි අල්ලපු ගෙදර කීට පොඩ්ඩක් ලොකුයි. අපාය තමයි. ඒ නිසා මේ අපිට ලැබෙන හැම දෙයකම සාපේක්ෂ වටිනාකමක් තියෙනවා. ඒ නිසා අපායේ හිටියත් බය වෙන්න දෙයක් නැහැ. අපායේ ඉන්න බව දන්නවා. නිසා මාර්ගය මාර්ගය දෙක දන්න කෙනාට ඒ බුදුන් පන්සාංශ කියනවා හොරෙක් කෙලවුණා පිටිපස්සේ ඉතින් එළවනකොට මේ මනුස්සයා තමන්ගේ බඩු කඩාගෙන කියලා දුවනකොට දෙමන් සන්දියක් හම්බ වෙනවා. ඒ මනුස්සයා තෙපර බබා හිටියොත් කොයි හන්දියේද යන්නේ කියලා හොරා ඇවිල්ලා මෙයාව මරලා බඩු ටික ගන්න. එයා එතෙන්දි පසු පෙරපසු නොවි හරියටම දැනගන්න එපා ආරක්ෂක පාර මේකයි කියලා. ඊ වගේම දැනගන්න මේක ආරක්ෂක පාර නෙවෙයි කියලා. එච්චරයි. ඒ වටපිට බලලා හොරාගේ පිටිපස්සේ මරන්නේ ගාව මචං කොයි පාරද හොඳ පාර කිව්වොත් ඌ මොකද්ද කියන්නේ? අපි එහෙමයි කරන්නේ. අපිට ෂුවර් නෑ. ඒ නිසා අමාර්ගයේ දැනගැනීම ඉතාමත්ම වැදගත් මාර්ගය දැනගන්නවා වගේ. ඒ නිසා අන්ත දෙක දන්නවනම් මධ්‍යම ප්‍රතිපදාව ලැබේ. අන්ත දෙකට වෛර කරන එක්කෙනාට කවදාකවත් මධ්‍යම ප්‍රතිපදාව ලැබෙන්නේ නැහැ. ඒකයි බුදුජානනාංශයේ ශ්‍රීමුකේ විවෘත කරපු ගමන් පළවෙනිම ධර්ම දේශනාවේදී ධම්මචක්කපවත්තන සූත්‍රයේදී ද්වේමේ භික්කවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා මහණ මේ අන්ත දෙක කාමසුකල්ලිකාණ යෝගයේ අත්තිකිලමතාන යෝගයේ පැවිද්දා සේවනය කළ යුතු නැහැ. උබෝන්ති අනුපගම මජ්ක්‍ධිම අපරිපදා තථාගතේන පරිසම්බුද්ධා. මේ දෙක දැනගෙන අතහැරලා මම මැදමාවතට ආවා. හිතනවාද කවුරු හරි මේ දෙක දන්නේ නැතුව මැදමාවට යන්න පුළුවන් මේ කියන්නේ. එනිසා අපි කාමසුකල් යෝගේ ඉන්න කෙනෙක් කියලා හිතුව මම. ඒතර මං අත්තිකිලමතාන යෝග කරනකොට බයිනවා මේ අකාමැට්ට අපරාධ කයට දුක් දෙනවා. ක්ලමතේටපත් වෙනවා මම නෑ මම බොහොම ජයට ඉඳගෙන භාවනා කරනවා කාමසුකල්යාණියෝ කියලා. අත්තිකිලමතාණියෝ කියන කාමසුකල්ලි කාණියෝ කියනවා බලනවා මේ මනුස්සයා පුළුවන් තරම් භාවනා කරනවත් හැපේම ගැලිලා තියෙන්නේ. ඒ නිසා කවදාකවත් උරුණිවල් ලැබෙන්නේ නෑ කියලා. නමුත් ඒ දින දැනගන්න ඕනේ මේ දෙකම දැනගත්තොත් විතරක්. මේ කාමසුකල්ලි යෝගේ දන්නවා. ඒකට මට අත්තිකිලමතාණියෝ යෝගේ වැටහි කියලා බෑ. සරුවචනාංශේ රජසපවින්ද අවුරුදු 29ක් අවුරුදු 6ක් අන්ධ දුක් විඳා. දෙකම දැනගත්තට පස්සේ තමයි 35 වෙනි අවුරුද්ද වෙනකොට තමයි පුළුවන් උනේ මත් පාරත තෝරගන්න. ඉතින් ඒක නිසා අපේ ජීවිත තියෙන්නේ අපි එක જાතිකට වෛර කරගෙන අපි යන්නේ මේක නම් වැරදි කියලා නෑ. ඒ වැරදි පාරෙත් ගත හැකි ධර්ම කොටස තියෙනවා. මම හරි කියලා හිතහන්දියට ඒකෙත් වැරදි වගයක් තියෙනවා. ඒ නිසා මේ දෙක පිළිබඳව මාර්ගය සහ අමාර්ගය දැන ගැනීම අද සදාචාරවාදයට කරන්න බෑ. සදාචාරවාදියා අමාර්ගයට ද්වේෂ කරනවා. ඒ නිසා මේ පිටින් යහට සදාචාරවාදියාට යන්න බෑ. කොටිම ආගමට මෙතෙන් යහට යන්න බෑ. ධර්මයට යන්න පුළුවන්. මේක භාවනාවේදී සතියේදී තීරුම් කරගන්නේ මතුවෙන මතුවෙන අරමුණක ඇතිවීම නැතිවීම දැකීමෙන් එහාට යන ගියොත් විතරයි විපස්සනා වෙන්නේ. එතනින් එහාට යන්න බෑ සදාචාරවාදියාට. එයා එකකින් එක පැත්තක් අල්ලනවා අනිත් පැත්ත ප්‍රතික්ෂේප කරනවා. සමස්තය පිළිගන්න ලෑස්ති නැහැ. සමස්තය යාට පිළිගැනීම යාට හිතෙන්නේ එහෙම කොහොමද වෙන්නේ? මට කියලා දීලා තියෙන්නේ මේක හරි මේක වැරදි මේක සුඛයි මේක දුකයි මේක හරි මේක වැරදි මේක මේ නිවැරදි හරි කියන මේ දෙකට බෙදලා ගන්න ගතිය හරි වැරදි තියෙන තාක්කල් කවදාකවත් උද්‍යප්පේ ඥානයකට හිත දාගන්න බෑ එනේන දේ ඇති වෙනව නැති වෙනව නම් අර මේ සමස්තය දිහා බලන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ මේක හොඳ නරක හරි වැරදි රුචි අරුචි මොනවාක්වත් නැතු. ඉතින් ඒක දිහා බලාගෙන ඉදිල්ල කියන්නේ මොහොත බලාගෙන ඉඳලා මොහොත රැළ නගිනවා. ඒකට අවුව වැටිච්චාම ඇහ මත් කරවන සුළුයි. ඒකට කියනවා මොහොත වාක්කාරය කියලා. මේක දිහා බලාගෙන හිටියොත් මේක බලහිනකොට මේක නලියෙන මුහුදු රැළට අවු වැඩිච්චාම වක්කාර ජනන ගතියක් වගේ මෙනවා භාවනාදී ආස්වාසිත අඳුරනත් බැදෙන් ප්‍රසවාසිත අඳුරනත් බැ. පිම්බීම හැකිලිමත් දන්නෙත් නෑ ආස්වාස් ප්‍රසවාස දන්නෙත් නෑ. මේක මහා ගොජයක් එන්න පටන් ගන්නවා. නලියනවා නලියනවා නලියනවා නලියනවා මුළු ඇඟේ හැම අංශුවක්ම උඩපයි. හැම කුල්ලට දාලා පොළන හාල්ලට ටිකක් වගේ හැම අංශුවක්ම පොළන්න පටන් ගන්නවා. ඒකට කියනවා පෙළන ගතිය කියලා. ඒ වගේම හරි තැවිල්ලක් එන්න පටන් ගන්නවා. හැම මොහොතෙම වෙහෙසක් එන්න පටන් ගන්නවා. හැබැයි ඉතින් දිගටම අබෑට පුපුරන්න වගේ එහෙම නැත්නම් මේ වතුර කඩකට වැලි අහුරක් ගැහුවා වගේ මාළු ඉන්න තැනට පොරි අහුරක් දැම්මා වගේ කච කච කච කච කච ගාලා දඟලන්න පටන් ගන්නවා. ඉතින් මේ தত্ত্বය මෙතෙක් කරගෙන ආපු භාවනා ක්‍රම හැටියට මතුවෙන නැති වෙන හැම දෙයක් දිහා සමසිතින් සමස්තයේ දක්නාසුලෝ භාවනා කරන එකයි මෙතෙක්කල් මේකටනේ අපි එක එක විනෝදාංශ කර කර අනුන්ගේ ප්‍රශ්න බල බල ඊයේ දැන හිත හිතා හෙට ගැන හිත හිතා নানা ප්‍රදේවල් කෙරුවේ දැන් මේ යෝගාවචර මේකට මෝණ දෙනවයි කියලා කියන්නේ අර මෙතෙක් කරගෙන ආපු ඒ විසුද්ධි හරහා සංසාර බය දැකලා සංසාරයෙන් ගැලවීමට කටයුතු කරන වෙලාවේ කායට හිත දැම්මොත් මේක තියෙන්නේ පැහෙන රාකලයක් වාගේ තමයි මේක නිතරම ගොජයක් දුවන. මේ ගොජේ දිහා බලලා මේක දිගටම බලාන ඉන්න පුළුවන් නම් ගොජේ බලාන ඉන්න කිසිම චිත්තක්ෂණයක කෙලෙස් නැහැ. මොකද මේ වර්තමානයේ අස්පනා පිට එක සිද්ධ වෙන්නේ. එතන කෙලෙස් හිටින්න බෑ. මේක දකින්න බැරි නිසා අපි අතීතයට යනවා හිත ස්වභාවයෙන් යනවා. ඒක අපි හිතලා යනවා නෙවෙයි. අනාගතයට යනවා. වෙන කෙනෙක් ගැන බලනවා. වෙනදනම් බලනවා. ඉතින් ලෝකායත විශේෂය කියලා කියන්නේ වර්තමානයේ නොබල අතීත අනාගත බැරිට අතීතේ බැරිට ඉතිහාසය කියලා කියනවා. අනාගතේ බැරිට සැලසුම් කිරීම කියලා කියනවා. අනුන් ගැන බලන එකට මානව ඉතිහාසය කියලා කියනවා. ආ වෙන තැනක් බලන එකට භූගෝලය කියලා කියනවා. කුණු හරප. ඉස්කෝලවල ගිහිල්ලා උගන්වන දේවල් එක ළමෙක් ඉස්කෝලේ ගිහිල්ලා ඉතිහාස පාඩමට උත්තර ලියලා ගෙදර ආවා. ඊට පස්සේ අම්මා ඇහුවලු දුවගෙන් හරි පුතාගෙන් හරි කොහොමද කියලා. බලනකොට අම්මට තේරෙනවා මේ අතේරලා නැහැ ඉතින් අල්ලපු ගෙදර අම්මා ඇවිල්ලාවලු කොහොමද අනේ පුතා අපි ඉස්කෝලේ ගිහලාන කියලා බලන්න අයියෝ. ඒ ළමයි ඉපදෙන්නත් ඉස්සෙල්ලා බලන්න අහලා තියෙන ඉතින් කොහොමද ඒ ළමයි උත්තර දෙන්නේ කියලා වගේ. ඉතිහාස පාඩමේ අහලා තියෙන ඌ ඉපදෙන්නත් ඉස්සර වගේ දේවල් ඉතින් බෑනේ ළමයට උත්තර දී ගන්න බැරිලා තියෙනවා ඉතින්. ඉතිහාසයේ කියන්නේම ඉතිහාසයේ කියන්නේම පිස්සු ඩබල්. සිංහල ඉතිහාසයක් අපිට තියෙනවා අතීතයක් තියෙනවා. ඒක හොඳටම ෂුවර් වර්තමානයේ හිත නැහැ කියලා. අනාගත සැලසුම් feasibility report හදනවා projects ගහනවා board ඉස්සරහා ඉඳගෙන හැබැයි වයර් මාරු වෙලා ඉන්නේ. වර්තමානයේ නැහැ. ඉතින් මිනිසුන්ට වර්තමානයට ගත්තොත් අර ප්‍රොජෙක්ට්ස් ඔක්කොම ඉවරයි. සයිසෙක් නිව්ටන් ඒ දවස්වල ලැබ් එකේ වැඩ කරන ගමන් මිනිහා හිතුවලු දවල්ට විතරයි කන්නේ උදේට කන්න ගියොත් වෙලා යන නිසා මිනිහා කරපේ ගෑස් කුකර් එකට බිත්තර දෙකක් දාලා ඒක තැම්බෙන්න ඇරලා මිනිහා දිගටම රිසර්ච් කරනවා. මේ ගුරුත්වාකර්ෂණය හොයාගෙන. ඉතින් ඉතින් වල බලනකොට මේ බිත්තර දෙක තැම්බිලා කියලා බලනකොට ඔට්ලෝසුව දාලා ඇතුලේ තැම්බෙනවලු බිත්තර දෙක මේසේ උඩලු. ඔන්න ඌට ගුරුත්වාකර්ෂණය තේරිච්ච හැටි. ඒක ලියලා තියෙන පොතක බලන්න මට වෙන දේ. මේ හදිස්සිය විජහට වෙලාවට වැඩි කරන්න ඕන නිසා විතර දෙයක් අම්මලා කාලා වැඩේ කරන්නම් කිව්වහම විතර දෙක පැත්තක තියලා අත්තරලෝසෝ දාලා පැහැිනවා. ඒ කොච්චර මිහිරියාවක් තියනද කියලා මේ වෙච්ච වැඩේ. ඒ වගේ අපිටත් කල්පනා වුණොත් ඔබ මේ කොහෙද යන්නේ? මොනවද මේ කරන්නේ? මේ සම්බුදුරජාණන් වහන්සේ කියන පහළ තින අඩු ගාන එක චිත්තක්ෂණයක් එක විනාඩියක් එක තප්පරයක් මේ වර්තමානයේ හිටපන් කියලා. එතකොට අපිට තේනවා අතීත අනාගත රදින ඇදිල්ල මෙන්න මේකට කෙලස් කියනවා. එහෙම ඉන්නකොට වෙන කෙනෙකුට හිත හදිනට ඒකට කෙලස් කියලා කියනවා. වෙන තැනකට හිත හදිනට ඒව ඉබේම එන්නේ. ඒක මේ මායя පැකේජ් එකත් එක්ක දීලා තියෙන එකක්. වර්තමානයේ විතරයි කරන්න බැරි. ඒ නිසා ඒ අදින හැටි දැකලා ඒක විනෝදෙන් බලන්න. ඒක මගේ දෝෂයකට බල්ලා මම පාපතරේක් මට කරන්න බෑ කිව්වොත් කවදාවත් භාවනාව හරියන්නේ. පිට ගියා. එතකොට කොතනක තියලා තමයි තේරෙන්නේ හරි දැන් ඉන්නේ වයර් මාරු වෙලා. මම දැන් යන්න ඕනේ මගේ මූල කර්මස්ථාන. කොයි වෙලාවක හරි මේක වෙනවමනේ. පිට ගිය ඕනම කෙනෙකුට දවසකට පස්සේ හරි තේරෙන්නේ මම දැන් ඉන්නේ ගෝචර භූමියේ නෙවෙයි කියලා. අජ්‍යත්ත ගෝචර අරමුණ නෙමෙයි කියලා. අන්නේ දැනීම තමයි අපිට ප්‍රතිපදා වෙන්නේ. පටිපදා ඥාන දර්ශන විසුද්ධිය වෙන්නේ මම දැන් ඉන්නේ වැරදි තැනක. මොකද වැරදි තැන දැනගන්නවත් එක්කම අපිට හරි තැනට එන්න පුළුවන්. මොකද බුදුරජාණන්සේ දීලා තියෙන අරමුණ නිතරම අපි ළඟ තියෙන එක. ඇවිදිනවා නම් පය පොළවේ වැදීම අපි ළඟ නිතරම තියෙනවා. ජීවත් වෙන කයේ හුස්ම නිතරම තියෙනවා. ඒ නිසා කොහේ පිට ගියත් මේක ගන්න දන්නවනම් අන්න ප්‍රතිපදාව අපිට තියෙනවා. ඒක දන්නේ මොකද ප්‍රතිපදාවක් වෙන්නේ? පිටපොට යෑම නිසායි. පිටපොට යන එකට මම කියාගන්න එපා. ඒක මායාවේ උගුල. මේකට පශ්චාත්තාප වෙච්ච ගමන් බුදුහාමුදුරුවෝ පරදිනවා මායාව දිනවා. පශ්චාත්තාප නොවි මට පුළුවන් ද ගන්න අරමුණට. මේක තේරෙන්න වැඩමුළු කීයක් කරන්න වේද? මේක තේරෙන්න සතිය සතිපට්ඨාන සතිය, ඉන්ද්‍රිය සතිය, බල සතිය කියන සතිය හය වාරයක් වරණගුණාට පස්සේ තමයි යෝගාවචර තියෙන්නේ ඉන්ද්‍රිය සතියේ බලමහිමේ කියලා කියනවා power of mindfulness කියනවා සති බලය කියන්නේ පමාදේන කම්පතිටි සති බල. පමාවට හිත වැටුණයි කියලා හිත පිට ගියයි කියලා න කම්පතිටි සැලෙන්න එපා. ඒකට කියනවා සති බලය කියලා. ඉතින් මේක විශාල විස්තරයක් අවශ්‍ය කරන දෙයක්, සාධාරණීකරණයක් අවශ්‍ය කරන දෙයක්. ඒක මේ බුද්ධ ආගම දන්නේ නැති භාවනා නොකරපු කෙනෙකු කොහොමඩක්වත් හේතු ගන්නන්න බෑ. නමුත් භාවනා කරපු කෙනාට තේරෙනවා හිත පිට යන හැම වෙලාවෙම හිත ආපහු එනවා. පිට යන කියන පශ්චාත්තාප වෙන එක කන වැන්දුන්ගේ අනුන්ගේ වැඩ. පිටිගීත ආපහු ගන්න එක පටිපදා ඥාන දසන විසුද්ධිය. කොච්චර ඉක්මනට ගන්න පුළුවන්ද මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ රෙසිලියන්ස් කියලා. හිත නරක තැනකට ගියාම නැවතර ප්‍රකෘති தත්ත්වයට එන්න කොච්චර වෙලා යනවද කියලා. ඉතින් කවුරු හරි හිතනවා නම් දරුවක් මරනකොට පස්සේ එහෙම එක සැරේම ආපහු ගන්න එක හරිනේ ටිකක් කල් අඬන්න ඕනේ කියලා. එහෙම තමයි අම්මලා හිතන්නේ. ඉතින් කට්ටියට අඬන්නයි කියක් තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. උත් කොච්චර අඬුවා දරුවා මරනවත් ඇඬුවත් කාපව ගන්න පුළුවන් ඒ චිත්තක්ෂණය විතරයි බුදුසසුනේ කියලා ගෞතමයට කියලා දුන්නේ. ඔව් ඔය ලබ්බාපාර තනිප කරන්න පුළුවන්. අබ ටිකක් අරගෙන ඉන්නකො. කිසాగොත් නෙමෙයි පියාඹලා ගියේ. අයියෝ අබන මොනවද ගේන්නකො ටොන් එකක්. හැබැයි යනකොට නතර මේ මට කියන්න බැරුණා මැරිච්ච නැති ගෙදරකින් ඈ. ඒ කිසాగන්ට ඇහෙන්නෙත් නැහැ. ඉතින් යනකොට කිව්වාම අර දුක දකින්න ගෙදරට ගිහලා අනේ මට මේ හදිසියක් වෙලා තියෙනවා මේ වෙදෙක් කිව්වා මට අබ ටිකක් ගේන්න කියලා. ඉතින් ඒ කට්ටිය දුවගෙන ගිහලා අබ ගෙනත් දෙනවා. මෙයා පස්සේ අහනවා මේ මේ ගෙදර කවුරක්වත් මැරෙලා නැද්ද කියලා. මේ පිස්සු කතා කරනවා මේ ඊයේ තමයි මිනිය ගත්තේ. ඔයාට අබ දෝනේ අර යන්න නෑ නෑ අනේ මට අබේපා. මොකද මට ඕනේ අබ මැරිච්ච නැත්තනකි. කොයි වෙලාවද මෙයාට මේ වීදිය ඇවිදිනකොට මරණයේ ස්වභාවික දෙයක් කියලා තේරෙන්නේ බුදුහාමුදුරු ඊට පිට නෙවෙයි. අනිච්චානුපස්සනා කරලා නෙවෙයි. මරණානුස්සතිය කරලා නෙවෙයි. දැනපු ගමන් මොකද වෙන්නේ? පුතා දැම්ම බිම මලසෝනක ගිහිල්ලා කිව්ව බුදුජානන්සේ සාංශ දරුවා ගැන බලාපොරොත්තු වෙන්න එපා මාව ගොඩ දාන්නයි කියලා. කවදද අපිට මේ ඇවිදලා ඇවිදලා කොතනදීද තේරෙන්නේ මේ ඇවිදින අරගෙන ඇවිදින්නේ මලමිනියක් කියලා. තමන්ගේ දරුවා නිසා කවදාකවත් දාන්න බෑ. ඕගොල්ලෝ වාසනාවන්ත නම් මේ පැටව හම්බෙලා ඉන්න මේ වාරේ රිලවියන්ට ওই රිලව්ගේ පැටව එකෙක් දෙන්නෙක් මැරනවා. මැරුණාට පස්සේ පැටිය බඩ බැදගෙන රිලවි ඇවිදිනවා. කිසා ගෞතමීමයි. ඊට පස්සේ කකුලෙන් අල්ල ගන්නවා. රිල්වේ දුවන උඩ පැටිය මැරිලා. ඌට එල්ලෙන්න බෑ. අරගෙන ඇවිදිනකොට සිංහල අම්මා කෙනෙක්, මනුස්ස අම්මා කෙනෙකුයි රිලා අම්මගේ කිසි වෙනසක් නැහැ. ඒක හිතන්නෙම මේ පැටිය තාට ටිකකින් බණ ඇවිල්ලා බඩේ එල්ලේ. මේසක කරන් යනවා වගේ අරගෙන යනවා. මම බලාපොරොත්තු වෙනවා කිසා ගෞතමලා දෙන්නේ තුන් දෙනෙක් කියලා පෙන්නයි කියලා මේගොල්ලන්. කොතරදී හරි තේින්නවා මේ මැරිච්ච කුණක් කරන්න දරුවා තමයි. මගේම බොක්කෙන් හම්බෙච්ච එක තමයි. මගේම අම්මා තමයි. මගේම තාත්තා තමයි. මම ප්‍රිය ප්‍රිය කරපු දෙන තමයි. මලා. කවදද වාර ගන්න. ඉතින් අපි හිතනවා ගොඩාක් කල් කළු ඇඳගෙන අඬ අඬ හිටියොත් මැරිච්ච මිනිහට කරපු ලොකු සේවයක් කියලා. අපි පැත්තේ කියනවා ඒක නැති කරන්න කතාවක්. උඹ හෙලන තරම් කඳුළු තරම් විශාල ගඟක් හැදුනා මැරිච්ච මනසට ඒ ගඟේ ඈතර වෙන්න වෙනවා. ඒක නිසා වැඩියෙන් ඇඬුවොත් මැරිච් එකනට කරබර වැඩි පොඩ්ඩක් කඳලා නැතර කරපන්. ඔය කඳුළු ගංගාවෙන් එයාට ඒගොල්ල වෙන්න වෙනවා නිවන් දකින්න වැඩි රණ්ඩන්න එපා. ඉතින් මාට භාවනා කරන අම්ම කෙනෙක් කියනවා ස්වාමීන් වහන්සේ මේක මේ මේ පිරිමින්ද කරන්න බුණොන් අපට බෑ කියලා. අපිට සංයෝජන 11ක් තියෙනවලු. පිරිමින්ද 10යිලු. දැන් මේ දරුවන්න තියෙන කැමැත්ත. ඒ බොක්කෙම්ම එන එකනේ. Tamangema ලේ මස්නේ. ඒකත් අතහැරෙනවා. එහෙම නැත්නම් හිත පිට යනවා පිට ගියාම හරි දරුවම මරනවා වගේ. මේ පශ්චාත්තාපෙදීදී කවදද නැවත තමන් අරමුණට ඉන්නේ? මෙච්චරයි පටිපදා ඥාන දර්ශන විසුද්ධිය. එහෙම නැත්නම් පටිපදා ඥාන දර්ශන විසුද්ධි පාරිශුද්ධි ප්‍රධානියන්ගේ. හිත පිට යන්න අරින්න ඕන තරම් දරුවෝ මැරෙන්න අරින්න ඕන තරම් කොච්චර වෙලා යනවද නැවත තමයි රිකව කරන්නේ. නැවත තමයි අරමුණට එන්න. ඉතින් ඒක බලන්න අඟුලිමාලට රිකව කරන්න කොච්චර වෙලා ගියාද? පටාචාරාට කොච්චර වෙලා ගියාද? කිසాగතුන්ට කොච්චර වෙලා ගියාද? සෝපාකට කොච්චර වෙලා ගියාද? පටාචාරාවත් <coughs> මිනිස්සුත් මැරිලා, දරුවෝ දෙන්නත් මැරිලා. රෙදිත් නැහැ. අම්මා අප්පත් මැරිලා, මල්ලිත් මැරිලා. මේ වගේ සභාවකනේ කඩානාවේ දරුවෝ දෙන්නෙක් වදපු තරුණ කාන්තාවක් මොකද්ද බුදුරජාණන් ශ්‍රී කිවි ගිහිල්ලා සුදුරි දිනන කරන පංචිල් ගන්න තමස්කාරය කියන්නේ කිව්වද? නෑ නංගි සීයලෝපන් කිව්ව. එතනම සීයලෝ. දැන් නම් කියයි ඔය රෙද්ද ගෑනට රෙද්දක් අඳපල්ලා මේ මිනිස්සු බනගෙන දැන් වලට ගෑණියක් ආවා. ඔය සිල් ගන්න එහෙනම් එන්න নমස්කාරය කියන්න අනික් කටි පොඩ්ඩක් අහගෙන ඉන්න කියලා নমස්කාරය කියලා පන්තිල් දීලා කමට අන් දුන්නා නම් එහෙම වටාචාරාට. ඒ මොකක්වත් කිව්වේ නෑ. නංගි සීයලෝපන් කිව්වා සී එලෙනකොට යාට ලැජ්ජා පහල වුණා. ළඟ ඉන්න පුරුෂයෙක් උතුරු සලුව ගලවලා දුන්නා. මේක වෙන්න කොතනදීද වෙන්නේ කොහොමද සිද්ධ වෙන්නේ කවුද නිවිනිශ්චය කරන්නේ හරියට හිත පිට යනවා වගේමයි හිත පිට යන්නේ කාටද කියන්න බලන්න ඒ වගේම මතක තියාගන්න හිත පිට ගියේ හිත ඒ වගේම නැවතෙනවා අන්න ඒක පිළිගත්ත දවසේ මේක මට ජම්මල ආයතයක් පිට යන්නේ ගැන පශ්චාත්තාප වෙන තාක්කල් සතිය පවතින ඉන්ද්‍රිය මට්ටමේ පිට ගියා කියලා වස්චාත්තාප නොවි නැවත අරමුණට ගන්න පුළුවන් කියන එක තේරුම් ගත්ත දවසින්ල සති සති බලයක් බවට පත් වෙනවා. පත් වුණාට පස්සේ ආර තේනවා මොන කලබලෙන් හිත හවස කලබල දෙබ්බත් උතුරු කට්ටකට කොච්චර පහින් ගැහුවත් එයා උතුරට ගිහලා තමයි නතරේ. පොල් ගෙඩියක් වතුරට දාන්න ලැබු පැත්ත තමයි උඩට එන්නේ. ඒක න්‍යායක්. නිසා හිතේනවා අන්න ඒක අදාහ ගන්න දවසේ ඉන්න ඔය කියන සීල විසුද්ධිය තියෙන්න ඕනේ, චිත්ත විසුද්ධිය තියෙන්න ඕනේ, ditthi විසුද්ධිය තියෙන්න ඕනේ, සංකා විතරණ විසුද්ධිය තියෙන්න ඕනේ, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය තියෙන්න ඕනේ. මේ මේ දැති එකක් නෙකන නෙවෙයි මම මේ කතා කරන්නේ. දැන් අපිට හිතෙනවා කරදරයක් වෙච්චාම ඇඬුවේ නැත්නම් සවුත්තුයි කියලා. ඉතින් ඉන්නේ මේ විසුද්ධිය. මූ නාට කරගෙන කළු ඇඳගෙන කඳුළු පෙරාගෙන නැත්නම් ග්ලිසරින් ටිකක් හරි ගාගෙන කට්ටිය ළඟ ඉස්සරහා ඉන්නවා නිකන් හෙන ගහච්ච සොම් පිටිනක් වගේ මූණ හදාගෙන ඉන්නවා මේ මල ගෙදරකට මූණ හදාගෙන. ඉතින් ඒ අපි යුනිවර්සිටි එකේ ඉන්න කාලේ කවුරු හරි ඒ වගේ ඉන්නකොට කියන මචං මුණ පොඩ්ඩක් දීපන් මල ගෙදරකට යන්න කියලා. එතෙන් කවුරු හරි මගේ මුණීලෝ කියන මගුල් ගෙදරට යන්නද? අපි නිකන් ණයට ගන්නවා වෙස් මුණ පොඩ්ඩකට. අඬාගෙන ඉන්නකොට කියනවා මල පොඩ්ඩක් මුණ දීපන් මචං. මල ගෙදරකට ගිහිල්ලා මේ කාගේදෝ කොහෙදෝ යන හිත පිට යamak හරහා අපි මේ දැවෙන ජනතාවට බුදුරජාණන්සේ පු탁 පු탁 කියලා කියනවා. පෘ탁ජනය කියලා කියනවා. හිත පිට යන හැම වෙලාවෙම හිත ආපහු ගන්න පුළුවන් ගන්නවා මේකම විශේෂණය කරන කෙනාට කියනවා මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය දිනු කරපු කෙනෙක් ඒ තක් తත්වේ දැන් පටිපදා ඥාන දර්ශන විසුද්ධියේ ඉන්නේ ඒකාන්ත මාර්ගේ ඒකාන්ත මාර්ගයේ මෙන්න මෙතන තමයි අතහැරීම සිද්ධ වෙන්නේ මේක තමයි පහාන පරිඥා කියන්නේ පශ්චාත්තාපීම අතහැරපක් main thing is not to worry main thing is not ඉතින් අපි ළඟ ඉන්න කට්ටිය කියන එහෙම කරන්න බෑ වරි කරපන් දරුවෝ ගැන වරි කරපන් ඉඩම් ගැන වරි කරපන් රත්තරන් ගැන වරි කරපන් හස්යෝ ගැන වරි කරපන් හරක් ගැන වරි කරපන් අස්සයෝ අලියෝ ගැන මෙදි කරපන් කියලා පොඩි එකේ කවුරුද හතර එකේ කතා කරලා කියනවා උඹලා මොන බයිලා කිව්වත් උඹලා හිතන දේ විතරයි සිද්ධ වෙන්නේ උඹලා නිතරම Taman ළඟ නැති හරකෙක් ගැන කනගාටු වෙන જાතියක් උඹලා ළඟ නැති මීහරකෙක් ගැන කනගාටු වෙන කෙනෙක් අතීත දේවල් ගැන කතා කරන අනාගත දේවල් ගැන කතා වෙන තැනක තියෙන දේවල් ගැන කතා වෙන කෙනෙක් ගැන මේ නැති එකක් මේ වර්තමානයේ ඉන්න මේ හරක පේන්නෙත් නැහැ කොහෙන් හරි හේතුවක් හොදාන නැති මේ හරකෙක් ගැන වොරි කරන එක ඉතින් එයාගේ ජම්මා හිටියක් නැන්තේ පොඩි එකා කියන එක නෙවෙයි මේ වර්තමානයේ තියෙන එක ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් ප්‍රත්‍යක්ෂණය කරලා මේ බොල් දේවල් වල අතීතය අනාගතේ නටනට හිනහා වෙලා නෑ මං තැවෙලෙන්නේ නෑ. මම ඒ වෙනුවට වඩලනද කපටහන්ට හිත ගන්නවා. හිත හැරෙන බලනවා කොච්චර ඉක්මනට පිට ගියේ හිත ගන්න පුළුවන්ද කියන කතාව ලියන්න පටන් ගත්තා නම් ලෝකයේ තියෙන හොඳම රචනය බවට පත් වෙනවා. විශ්ව සාහිත්‍යයට යනවා. ඒක නඩ කදාකත් ඊට පස්සේ තැවෙන්න ඕනකමක් ඉන්නේ. එයා තැවීම එනකොටම hinaයක් යනවා. අන්න ඔබට සතිය නෑ පිටපොට ගියා. main thing is not to worry. එහෙම නැත්නම්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 අනිත් එක නිකටල්ලි තියෙන අනිච්චන් දුක්ඛන් සංසාරයේ බල්ලෙක් මැරිලා මහපාරයේ කියලා ඉතින් භාවනා කරනවා. මොකද කියන්නේ මේ භාවනා කරනවා මූණ අට කරගෙන කඳුළු පෙරාගෙන බුදුරජාණන්තේ වැඩියා නම් මොනව හිතයිද මන් දන්නේ මේ ජනතාවට වෙලා තියෙන දේ. මේ පැදුරටත් නොකිය පිට යන හිත ගැන පශ්චාත්තාපෙ වෙවි ඉන්නවා මෙච්චර ප්‍රසිද්ධියේ ඒ හිත වර්තමානට ගන්න පුළුවන්කම තියෙදි. හුස්මට ගන්න පුළුවන්කම තියෙදි. ඉඳගෙන ඉන්න බවට ගන්න පුළුවන්කම තියෙදි. සක්මන් කරනක බව ගන්න පුළුවන්කම තියෙදි. ඉතින් කවුරු හරි ඔය පිස්සු පශ්චාත්තාප වෙන කෙනාට හරියට ලස්සනට කමටහන ඉදිරිපත් කළොත් මගේ හිත පිට ගියා. හිත පිට ගියේ හද්දෙකට මම දැනගත්තා. දැනගත්තාට පස්සේ මම නැවතත් පයට හිත ගත්තා. ගත්තට පස්සේ පය මට තේරුණා දකුණු විලුඹ පොළවේ වදිනකොට වැලි වල හැපෙනවා මට තේරුණා. ඊට පස්සේ ඒ බර මට තේරුණා ලේ වකේ හරහා ඇඟිලි වලට යනවා. මම දන්නවා දැන් මං ඉන්නේ සක්මනේ කියලා. ඔය ටිකේනේ තියෙන ඔක්කොම පටිපදා ඥාන දර්ශන විසුද්ධිය. ඒ නිසා හිත පිට ගිය තැනින් පටන් අර ගන්න කතාව නිරෝධ සත්‍යය. හිත පිට යම දක්වා කතර කතාව සමුදය සත්‍යය. ඉතින් අපි ඉන්නේ හිත පිට යෑම පිළිබඳ පශ්චාත්තාවීමේ සමුදය සත්‍යය. පිට ගිය හිත නැවත පැමිණීම සුඛයක්. සන්තෝෂයක්. ඥාන දර්ශනයක්. ඒක ගැන කතා කරන්න ගියාට පස්සේ කිසි කෙනෙක් නෑ අපිට විරුද්ධ වෙන්න. අපි ඒක කරන්න බෑ. ඒක නිකන් මේ ණයට අරගෙන කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒකට එන්න සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි, මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධි කියන එක සුද්ධ කරගත්ත කෙනෙකුට විතරක් තියෙනවා බුදුහාමුදුරුවන්ට මේ පෙන්නන දේ. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට පෙන්නන දේ එක රැයකින් ගන්න බෑ. එක බණකින් ගන්න බෑ. වැරදි ලක්ෂයක් කරලා. කරපු හැම වැරද්දකටම වඳින මිනිහට විතරක්. වෙච්ච වැරදි ඔක්කොගෙම හොඳ පැත්ත බලන මිනිහට විතරක් වැරදි හරහා ප්‍රතිපදාව තේරෙන්න පටන් ගන්නවා. ඒක අමාරුම දේ තමයි කාටද කියලා දෙන එක. හැම කෙනාම කියනවා මං නුසුදුස්සෙක් කියලා ඒක. අයියෝ බෑ වගේ ගැඹුරුයි අප්පා අපට තේරෙන්නේ නැහැ. ඔක මේ පුළුවන් බැරිද මේ ජාතක කතාවකින් බණ ටිකක් කියන්නේ. එහෙම නැත්නම් සිද්ධාර්ථ කුමාරයා බුදු වෙන්නේ ඉස්සෙල්ලා කතාවක් කියනවා හොඳට තේරෙනවා. අර බුදු වුණාට පස්සේ කියන දේවල් ටිකක් සැර වැඩි. ඒ නිසා කියන පොඩ්ඩ ඔක දියාරු කරලා දෙන්න බැරිද කියලා. ඒ නිසා ඇහෙන බණ දිහා බලනකොට අද ලංකාවේ ලොකු ස්වාමීන් වහන්සේ කියනවා මෙච්චර බණ කියපු රටක් මෙච්චර බහන එන රටක් මගේ ජීවිතේට මම දැකලා නැහැ කියලා. හැම හන්දියේම බණ. හැම channel එකෙම බණ. හැම රේඩියෝ එකෙන් බලන්න. හැම පත්තරයෙන් බලන්න. හැබැයි රට නරක වෙනවා. මොකද මේ? මොකද මේ? ඒකේ යෙදෙන්නේ ප්‍රතිපදාවට ගොනුවට එල්ලකට යෙදිලා නෑ. යෙදෙනවා කියන එක ලේසිත් ලේසි නිසා නෙමෙයි මම මේ කියන්නේ. ඒක එන්නේ පස්සෙනි විසුද්ධිය පහුණාට පස්සේ. ඉතින් අපි බලන්න ඕනේ අපිට පුළුවන් ද අපි ළඟ විසුද්ධිය වෙලා තියෙනවනම් පිටගියේ හිත අපිට පුළුවන් වෙයි ගන්න. ඒක ගැන විතරක් කතා කරන්න. අනිත්‍යව දාන සභාව මේ රචනයේ අන්තිමට මේ මේිට පිට ගියා. සද්ද වලට ගියා. කරුවොත් මට මෙන්න මේ වෙලාව හොඳට මතකයි. පිට ගියේ හිත මම මේකටයි ගත්තේ. මෙන්න මෙහෙම මම ප්‍රත්‍යක්ෂණය කරේ කියලා ලියන්න පටන් අරගත්තොත් ඕගොල්ලන්ට කන බත දිරවන්න පටන් ගනි. එලාගත්ත බැදුර නිින්ද යන්න පටන් අරගනි. තේරෙයි මේ අසහනකාරී ලෝකයේ අසහනෙන් තොරව ජීවත් වෙන හැටි. තේරෙයි මේ ලෝකයේ මේ දැවෙන ජනතාවෙ ඉඳද්දී නොතැවෙන්න ගත කරන්න. ඒක ලොකු සාංශික වේ විසම ලෝකේ සමහිත පවත්තන හැටි තේරෙවි. ඒ නිසා මේක තමයි භාවනා ලෝකේ භාවනා පරිචේ භාවනා ශික්ෂාවේ ගත්ත හැම අත්දැකීමක්ම දුවට එල්ල කරගන්න. එළඹ වාසිය කරන්න. වාසිය කළා හිතාගන්න පිට ගියාට කමන්නේ මට පුළුවන් වෙයි දහසරයක් උත්සාහ කරොත් අපව එන හැටි බලන්න. මම මේක හරියට පීවර වශයෙන් කියන්න ඕනේ කියලා ආයෙත් පිට ගියාට පශ්චාත්තාප වෙනවා ආයෙත් ගන්න හැටි ලියන්න ඕනෑ කියලා මේක උත්සාහ කරොත් මේක හුදු මේක හුදු විනෝදාංශයක් විතරයි මේකට භාවනා කියලා කියන්නත් බෑ මිනිහා විනෝදාංශයකට යනවා ඉතින් මෙතෙන් එනකම් භාවනා එන සීරියස් හරි අමාරු මෙතෙන් ආවට පස්සේ ඒක නිකන් Tamanට තේරෙන පටන් අර ගන්නවා තිබුණු අත්දැකීම් හරහා සෙල්ලක්කාරව කරන්න පුළුවන් එහෙම නැත්නම් විනෝදාංශයක් වශයෙන් කරන්න පුළුවන් ඉතින් මම අද මෙතනින් ධර්ම දේශනාව නතර කරනවා. අපිට හෙට අනිද්දා තියෙන අවස්ථාවල අපි මේ කියපු ටික තව විස්තර සහිතව එහෙම නැත්නම් නිදර්ශන සහිතව ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මෙතෙක් වෙනකන් අපේ වැඩසටහන වැඩමුළුවේ කරදරයක් නැතුව ඉදිරියට යන්න පුළුවන් වුණා. ඒ නිසා අපි කරන ලද පෙරපින් තියෙනවා. ඉස්සරහටත් මේක ඉදිරිපත් කරගෙන භාවනා කරගෙන කඩාගෙන යන්න පුළුවන් කියන හැකි සංඥාව පිණිස මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා